ගණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ අද දෙවැනි දවසේ අපි සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු කමඨාන් සූත්‍ර කිරීමේ තීසේ ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා අපි පිරිපාසක මහත්තයාට කර්මාංගීලයි. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය uh, What is the ultimate goal or goal in meditation? example to slow the mind. The ultimate goal is to get rid of suffering or the friction in the life. Uh, in traditional way, we can say the Nibbana. Uh, or in the modern term, we can say it is uh, going to get rid of the mental tension, mental frustration. And uh, that is the aim. As far as the frustration, the tension is there, the friction is there. That means your way of life is not according to the uh, law of the nature. Whenever the mind becomes uh, parallel with the laws of the nature, you feel not the mind that slow, but it won't make any friction and it won't make any frustration, no neurosis. So you feel the smooth flow that is the way you get liberated from the friction and the tension. So this is the way we have to uh, define the purpose of meditation. And uh, whenever someone is under the pressure of suffering, friction, tension, uh, he or she has uh, no grounds to ask even this question because uh, everyone is in uh, most and almost in every phenomena, every interaction, every uh, connection, this friction is experiencing. So purpose of meditation is to to do away with this mental friction or frustration or mental tension or neurosis. That is the way we can divide. Simon Mahansa. මම ආධුනිකයෙක් ඉන කැටින් නවත්වා ගන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ ඉන චට්ටක නතර කරන්න යන්න යන්න වැඩි වෙනවා. ඒක විතරයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ ජීවිතේ ජීවත් කරනකොට එළිය චට්ටක වැඩි නම් ඒ ආසාපේක්ෂව ඉන චට්ටක වැඩි වෙනවා. ඒක නිසා එළිය කතාව නතර කරොත් පිස්සු වැදෙනවා. ඒ තරම් අපි කතා කරලා තියෙන පුරුදු ඕනෑසි දේවල්. ඒ නිසා අපිට අර එළිය කතාව ලිමිට මිට අඩු කරන යනකොට තේනවා ඊට සාපේක්ෂව ඇතුළේ කතාව අඩු වෙනවා. හැබැයි ඇතුළේ කතාව 100ක් අඩු වෙන්න ඕන කමක් නැත්තේ නෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළේ ඇතුළේ කතාව එළිය කතාව නතර කරන්නේ නැතුව ඇතුළේ කතාවට වෛර කරන්න කරන්න ඒක වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඉස්ලාම් ගමන් තේරුම් අරගන්න ඕනේ. ඒ ඇතුළේ කතාව දිහා බලලා ඇතුළේ කතාව දැකලා ඇතුළේ කතාව හඳුනාගෙන මේක කෙරෙහි ප්‍රතික්‍රියා නොකර ඉන්න කලාව. මේක ඇත්තටම ප්‍රകൃතිව හේතුඵල ධර්මයෙන් පහළ වෙන දෙයක්. ඒකට ඇති වෙන මේ ප්‍රතික්‍රියාව මේක නැති කරන්න හදන බලවේගයත් එක්ක තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ අතුරු කතාව දැකලා ඒකට සූදානම් ලෑස්ති ගතියක් තියෙනවා නම් ඒක පාරට මැදට කතා නතර වෙනවන්නේ පස්සට වෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් යනකොට ඒක ගණන් ගන්නේ නැති ඒකෙන් තමයි හිත පීඩා ගන්නේ නැති මානසික ආතතියක් ගන්නේ නැති අත්‍යවශ්‍යපත් කරපුවාම ඇත්තටම ඇතුළ කතාවත් නතර වෙන පටන් ගන්නවා. ඒ නිසා මේ ඇතුළ කතාව වගේම ශරීරයෙන් එන වේදනා, ඒ වගේම පිටින් එන ශබ්ද සාමාන්‍ය භාවනා ජීවිතයේදී ආදර්ශවත් භාවනා ජීවි මේ පරියන්කේකදී උගදෙනෙක් හිතන හතුරුයි. ඉතින් ඒ හතුරු ගතිය මොකද අර තමන්ට නිසින්ින්ද සතිය පාත්ත ගන්න බැරි ගතිය. නමුත් සර්වඥාන්සික ඉගෙනීම අනුව ඒන අතුරු කතාවවත් පිටින් එන ශබ්දවත් වේදනාවක් නෙවෙයි අපිට හානි කරන්නේ අපි ඒකට කරන ප්‍රතික්‍රියාව. අපි ඒක මට වේවා ඒක මට නොවේවා ආදි වශයෙන් ඒකට දක්වන ප්‍රතික්‍රියාවම තමයි මේකට හානි කරන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම ඒවා දැකලා මධ්‍යස්ථිතින් දැකලා අනවශ්‍ය ශබ්ද එනවා. අනවශ්‍ය නැත්නම් අමිහිරි බලාපොරොත්තු වෙච්ච වේදනාව එනවා. එහෙම තමයි වගේ ඇතුළත කතා වෙනවා. ඒක දිහා බලලා ඒ ප්‍රතික්‍රියා නොකර ඉඳීම මොකද අපි මෙතෙක් කල් භාවනා කරන්න ඉස්සෙල්ලත් ඕක තිබුණා අපි ගණන් ගත්තෙත් නැහැ උත්තර හිව්වෙත් නැහැ තරහ වුණෙත් නැහැ දැන් භාවනා නිසා අපිට දැන් පේනවා මේ පෙනීම කරදරයක් නෙමෙයි මේ පෙනීම දුක් කර කරගන්න හේතුවක් නෙමෙයි මෙතෙක් කල් නොතිබිච්ච එකක් දැකපු එක විතරයි ඒ සඳහා විපස්සනා වශයෙන් මේ මතක් කරලා දෙන්නේ ඒ ඒක එන්නේ හේතුවක් ඇතුව ඒ නිසා ඒක ආවට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය තියෙනවනම් අපිට මේ අතුරස කතාවේ මුල සහ අග දැක් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි අතුරස කතාවේ මැද විතරයි දකින්නේ. ඒක කොතනින් පටන් ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඒකට ප්‍රතික්‍රියා කරන මනුස්සයෙකුට කාදාකත් ඒකේ අවසානය දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි මධ්‍යස්ථ ආරමුණක් ඉදිරිපත් කරනවා ආනාපාන වගේ. ඉදිරිපත් කරගන්න තමයි මේ බැකින් වගේ කරගෙන ඉන්නකොට කොයි වෙලාවෙද අතුලත කතාව පටන් ගන්න කියලා දකින්න නම් මේ අතුලත කතාව පිළිබඳව ගවේෂණාත්මකව පරිශනාත්මකව බලන සුළුයි. අකිනොටම කේන්ති ගන්න නැතුව බලන සුළු භාවනා කරන යනකොට තේරෙයි මේ අරමුණ නීරස වීම නිසා. ඒ නැත්නම් ආශ්වාසයක් මතරලා ප්‍රශ්වාසයක් එන්නේ ඉස්සර වෙලා. නැත්නම් ආශ්‍රවපතකම නතර වෙච්ච නිසා එහෙම නැත්නම් ඊට ඉඳගන්න ඉස්සරහ ගినాපු සංඥාවේ බලපෑම නිසා මේ අසුත කතා වෙනවා ඒක ආවා එනකොටම අල්ලගත්තොත් Taman හරි ලේසි එක පාලනය කරගන්න ඊට පස්සේ ඒක දිගට යනවා ඒ සංඥාවේ බලවත්කම අනුව මූල කර්මස්ථාන තියෙන අකමැත්ත අනුව බලවත් වෙන මේ බලවත් වෙන වෙලාවේ Taman තේනවා නිකන් ඝර්ෂණයක් කැවෙන ගතිය, තවන ගතිය, පෙළෙන ගතිය ප්‍රතික්‍රියා නොකර හිටියොත් ආයසරයක් හිත ආරුම සිද්ධියක් ප්‍රතික්‍රියා නොකර බලන හිටියොත් අපි ඊවතු කරගත්ත විදිහට නැවත අරමුණට හිත යන්න ඉඩ තියෙනවා. හිත අරමුණට හිත යනවා කියලා කියන්නේ එක්ක අතුලත කතාව පසුබිම වාදනයක් වශයෙන් කොහේ තියෙනවා අරමුණත් එක්ක ඉන්න පුළුවන් කතිය තියෙනවා. එහෙනම් පසුබිම් වාදනය සම්පූර්ණයෙන්ම නැතරලා අරමුණට යන්න පුළුවන්. ඒකට ඇතුලත කතාවේ මුලමඳාග දැක ගන්න පුළුවන්. ඒක හරීම සම්බන්ධයි අපේ අනවශ්‍ය විදිහට එළිය කරන මේ සම්පප්පක. අනවශ්‍ය කරන කතා. ඒ වගේම යම් කිසි කෙනෙක් උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අරමුණේ ඉන්නවා. අරමුණේ ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා උපක්‍රම නැතුව භාවනා කරගෙන ඉියොත් නිතර නිතර තමන්ගේ හිත මේ චුත කතාවට ඉන චැටරයකට බහිනවනම් ආරමුණ මෙනෙහි කිරීම ආස්වාසි ආස්වාසවාසි ප්‍රස්වාසි ප්‍රස්වාසවාසි මෙනෙහි කිරීමේ ආරමුණට හිත බැඳලා තියා ගන්න පුළුවන් ගැටි වැඩි. සාමාන්‍ය මෙනෙහි කිරීම තියෙද්දිත් චුත කතාව වෙනවනම් ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙන ඇතුල් වෙන ඇතුල් වෙන ඇතුල් වෙන පිට වෙන පිට වෙන පිට වෙන පිට වෙන කියලා ආස්වාද ප්‍රස්වාස. එහෙම නැත්නම් පිම්බීම කිරීම ගත්තොත් ළඟ ළඟ පින්නවා පින්නවා පින්නවා හැදෙන හැදෙන හැදෙන කියලා මෙනෙහි කරුවත් පිට යන ගතිය අඩු වෙනවා. ඉතින් ඒකටම තව එක තවත් එකතු කිරීමක් තමයි ඇතුළේම පිටවීම හුස්ම බලන කෙනෙක් නම් ආපහු මේ මෙනෙහි කිරීම නිසා හුස්මට හිත ගත්තොත් ඊට පස්සේ අර හිත බාහිරට යෑම ඇතුළත කතා නොතකීම සඳහා බාධාවකින් තොරව කරන ආස්වාද ප්‍රසවාස ගණන් කරන්නේ. ඇතුල් වෙනවා පිට වෙන එකයි, ඇතුල් වෙනවා පිට වෙන දෙකයි, ඇතුල් වෙනවා පිට වෙන තුනයි, ඇතුල් වෙනවා පිට හතරයි. ඒක පහට ගිහිලා ආයකට එනවා. ආය පහට ගිහිලා එකට එනවා. එහෙම නැත්නම් හයට මොකද තමයි සුසුසු ඉලක්කමකට ගිහිලා 10 ඉක්මන් දෙපයි කියලා කියනවා. පහට අඩු ඉලක්කමක් ගන්න දෙපයි කියලා කියනවා. එහෙම දෙසරත් සසරක් මේ ගණන් කිරීමේ ක්‍රමය කරනකොට සමහරලාට අර කාඩු වෙන්නේ ඉතින් ඒවා ඒවා සියුම් උපක්‍රම ගොරෝසු දේ තමයි බාහිර කතා. බාහිර කතා පුළුවන් තරම් නැස කරොත් මේකට සම්බන්ධ වෙනවා. දෙක අසුස කතා තිබුණාට ප්‍රතික්‍රියා කරන්නේ නැති එක. තුන තමයි ඔය ගණනා ක්‍රමය. මෙනෙහි කිරීම සහ ගණන් කිරීමේ ක්‍රමය. මේ එකකින්ම 100% ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ටික ටික ටික ටික විසමරාගෙන, ඇල්මරාගෙන බලමින් ගන්න එක විතරයි කරන්න පුළුවන්. දාතර ස්වාමීන් වහන්සේ සිතට පිටතින් එන අරමුණු එකින් එක පිළිසුදු කරගෙන යන විට ඒ කෙරෙහි ඇලී ගැටෝ ගැටීම අඩු වෙමින් යන නමුත් සිතේ කතා කරන බව අඩු කර ගැනීමට මහත් වෙසක් අනිවි සිටිවි. ඒ තාමත් අපහසුය කරුණාවෙන් උපකාර වනු මැනවි. මේකත් අර ඉස්සලා ප්‍රශ්නටම සම්බන්ධ වෙන එකක්. ඊට වැඩිය ප්‍රසියුම් පැත්තක් පෙන්ලා දෙනවා නම් අපි ආස්වාද ප්‍රසආස වගේ දෙයක් අල්ලාගෙන ධම්මාකාරයකට ආසත් ප්‍රසවාසයට හිත බැඳගෙන අර කියපු පක්‍රම වලින් හිත බැඳගෙන කරන් ගිලා ආසව ප්‍රසවාසයේම දිගට යනකොට ඒ සාර්ථකත්වයේ මත ආසව ප්‍රසවාසයේ නැවතනා හිතේ මත ආස්වාස ප්‍රසවාසයේ නීරස වීමක් වෙනවා ඒකාකාරී වීමක් වෙනවා ඒක පාළු ගතියක් වෙනවා එතකොටත් හිත විවිධ අරමුණු වලට පණින්න හදනවා ඒ නිසා භාවනාවේ සාර්ථකත්වයේ හරහා එහෙම නැත්නම් අරමුණත් එක්ක හිත සමීප වීම හරහා මේ මතුවෙන ඒකාකාරීකම නීරසකම කම්මැලිකම බය ගතිය අනිශ්චිත ගතිය දැකලා නැති කෙනෙක් නම් ඒ බය ගතිය අනිශ්චිත ගතිය නිසාම හිත වෙන අරමුණු විවිධ දේවල් දිගේ හොයන්න යන ගතිය තියෙනවා. ඒක හැබැයි භාවනායේ ජීවුණුවකින් එන ලකුණක් හුඟක් යෝගාවචරේ වරද්දවල තිරුකයි. ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. දැන් මේ අරමුණට සමීප වීම නිසා ආදමුණ නිසා සම්බන්ධ වුණ නිසා හිත එකම අරමුණට යාම නිසා එතන ඒකාකාරීත්වය සමානලාට අර වගේ ත්‍රිත කතාවට යනවා මාත වේදනාවට යන ගතියකුත් තියෙනවා. එහෙම නැත්නම් මොනවා හරි බාහිර අරමුණු හොයන ගතියක් තියෙනවා. ඒක හරියට අර කැලේ හිටපු කුරුල්ලෙක් ඉතල්ලා කූඩුවකට දැම්මට පස්සේ ඌට කොච්චර කැම දුන්නත් කොච්චර නාන දුන්නත් බොන්න සුබත් ඌ කඩාගෙන යන්න හදනවා. ඒකේ කොටු වුණා වගේ දැනෙනවා. ඒකම හිත අරමුණත් එක්ක කොටු වෙනකොට හිතෙත් මේ වගේ ගති පහළ වෙනවා. ඒක මේ ලෑස්ති වෙලා ගියොත් නැත්නම් ඒකට දැනුමුතු වෙලා ගියොත් තමන්ට තියෙන තමන්ට තේරෙන පටන් ගන්නවා දැන් මේක කළා රූප කර්මස්ථානක පවත්වපු හිත ආසව ප්‍රසවාසය නැත්නම් අපි ගමු ආසව ප්‍රසවාසය දැක්ක නැත්නම් ඉන්දිනක්ලි මහරි කමන්නේ කරගෙන කරගෙන යනකොට ඒක ඇති වෙන නීරසකම අහුවෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඒත් එක්කම හිත පිටියර ගතිය තමයි දැනෙන්නේ. අන්නේ වෙලාවේදී රූප කර්මස්ථානයේදී රූප ධර්මයත් එක්ක වැඩි වෙලා ඇසුරු කරනකොට ඒකේ පහළ වෙන නීරසකම මෙනෙහි කරගන්න. ඒක මතුවෙනකොට මෙනෙහි කරගන්න බැරි වුණොත් රූප සංඥා වලින් බාධා කරනවායි කියලා ආනිජ සප්පයි සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා. රූපයත් එක්ක හිත හාද වෙලා වැඩි වෙලා රූප ආශ්‍රය කරගෙන ඉන්නකොට ඒ ඇති වෙන නීරසකම නැතිකරන්න හිත රූප සංඥා කරනවා. රූප පෙන්නනවා හිතට. සද්දාසනවා හිතට. ගඳ රස කලාතුරකින් සිද්ධ වෙනවා. නැත්තම් කායයට විවිධ දැලවිලි පැන්තිලි කම්පන චංචල එනවා. හිතට හිතවිලි එනවා. අන්න ඒ වෙලාවේදී ඒන දේවල් රූප සංඥා පමණයි. ඒ අර එකම අරමුණක හිත පැවැත්වීම නිසා වෙන නිසා වෙන එක. ඒකට රූපේ පවත්වපු හිත දැන් නාම ධර්ම වලට විස්තරණය වෙලා යනවා විවිධාංගීකරණය වෙලා යනවා එතන ටිකක් මේ බොහොම මායාකාරී ඒ කාර්යයට උදාහරණයක් වශයෙන් කියනවා නම් කියන්නේ මේ බිමතිකේගේ ආශාන්තරාව මේක කවල කවල කවල පාතේට ඉස්සෙන් හදන වෙලාවේදී මුළු යන්ත්‍රයේම දෙදරන වේගයක් කියන්නේ ඉතින් ඒක නිසා මේ වෙලාවේදී සියලු දෙනා මේකට සහයෝගය දක්වන්න ඕනේ. ඒ නිසා කැප්ටන් කියනවා ගණ්ඩාය හදන්න ඔක්කොම ස්ථානගත වෙන්න ප්‍රතිසත කරගන්න ස්ථාශකත් එන්නේ කියලා කියනවා. මොකද ඒ උස්ස ගන්න ටික අමාරුයි. ඒ නිසා රූප කර්මස්ථානදී කියන එක සියුම් වෙනකොට රූප සංඥා වශයෙන් එන ඔය ඇතුළත කතාව රූප පෙන්වන එක සද්ධාහන එක බය වෙන එක වගේ දේවල් එනකොට දැනගෙනම යන්න ඕනේ දැන් රූප දිගේ ගිය පොළොව දිගේ ගිය වාහනේ දැන් වාදයට නගින්න හදන්නේ. එහෙම නැත්නම් තරලයකට කොට වෙන්න හදන්නේ. ඒ වගේ භාවනාව නාම ධර්ම වලට යන්න හදනවා. ඉතින් ඒකෙදී උගාක්ෂරය පුහුණු කළා පුහුණු කළා තමයි දෙන්න යන්නේ. ඉතින් ධෛර්ය කරණ කියන කාරණාව මේක භාවනාවේ දියුණු අවස්ථාවක්. ඊගා මට්ටමට යන්න හදන අවස්ථාවක්. ඒ නිසා ඒ දෙන්නේ ඉස්සර රූප සිව් වෙනවා තේරෙනවා. සිව් වෙනවා තේරෙනකොටම දැනගන්න ඕනේ දැන් රූප සංඥා එන්න පටන් ගන්නවා. ඉතින් මෙතන දන්නේ නැති වුණොත් එහෙම මේන රූප සංඥා ඇත්තයි කියන්න පටන් ගන්නවා. ඒක හරි අමාරු වැඩක්. ඒකට ඇහෙන ශබ්ද මගේ මැරිච්ච අම්මා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අත්තම්ම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඒවට හුඟක් දෙනවා. මේන රූප දිහා බලලා හීන විස්තර කරන්න ආනවා. මේ ඇයි මේ රූපෙ වෙන්නේ? ඇයි අරක උනේ මට මේක උනේ යට කියලා ඒ පේන සංඥාවල් ලෝකයක් හදාගන්නවා. සමහරව ගන්ධ රසත් වෙනවා. පහසත් වෙනවා. ඉතින් ඊට පස්සේ භාවනා ලෝකෙ පිස්සු ලෝකයක් වෙනවා. මේක බුදු සංඥාවක් විතරයි. මේ සංඥාවදී ජීවත් වෙන්නේ අන්දමන්ද වෙන එකයි. ඒ නිසා සැකනම් සංඥා බව දන්නවන ආයතන මූල කර්මත්තා. එහෙම නැත්නම් මේවා සංඥා. මම මේ අඳහන ඉහළ මට්ටමට කියලා එතන නැවිගේට් කරන එක. එහෙම නැත්නම් ඒ தත්ත්වේ පාලනය කරලා ගන්නවා කියනකොට යෝගාවචරය තල තුනා වෙන අවස්ථාවක්. මං කියන්නේ කෙල්ල ලොකු වෙන වෙලාවක. වැඩිපත් වෙනවා කියලා එකක් තියෙනවානේ. ඉතින් ටික ජීවිතයටපත් වෙන්නේ. කොල්ලන්ගේ තියෙන කොල්ලෝ ඒවට පාටි දාන්නේ නැහැ. කෙල්ලෝ ඉතින් පාටි දානවා. ආහනේ වගේ වැඩි විපත් වීමක් වෙන රූප කර්මස්ථාන පිළිබඳව දක්ෂකම හරහා නාම කර්මස්ථානට ගොඩ වෙන්නාද. ඉතින් ඒකට කියන්නේ කෙල්ල ගෙට ගන්න කියලා කියන්නේ. නිවහක කියලා තියෙනවා ලොකු වෙච්ච ගමන් පුරුසාන්තරට යවන්න එපා. වැඩි හිටියෝ කරන්නේ ගෙට ගන්න. ඒ වගේ කර්මස්ථානවල එක්පදයක් කර්මස්ථානාචාර්යවරයෙක් ළඟ හිටියොත් එයා ඒ වෙලාවට ළඟ ළඟ ඉඳගෙන කියලා දෙනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී අරසා වෙන්න ඔය එනේන දේවල් දිගේ යන්න එපයි කිය. අද භාවනා ලෝකේ පටලවගෙන දින්න ඕන උතර. ප්‍රතිඥ යනකොට විවිධ දේවල් පෙන්වන්න පටන් ගන්නවා. විවිධ සංඥා, ඔක්කොම සංඥා. මේ සංඥා අදහන්න ගත්තොත් කෑවටක්. ඉතින් යා කියන්නේ මම භාවනා කළා ගත්තා. ඔගොල්ලෝ මේ චෝදනා කරන්නේ මට ඉරිසියාවෙන්. මේක මට භාවනාවේ මාර්ගයක්. වෙන කියලා ඒක ඇල්ලුවොත් වෙන්නේ අර ගිනිච්ච රූප කර්මස්ථානදී කියන සියුම් ගතියක් නැති වෙනවා. සංඥාවත් ප්‍රകൃතියක්ද කියලා දෙක තේරුම් ගන්න පුළුවන්. මායාවත් ඇති වෙනවා. ඒක තමන්ම මවාගත්ත එක නිසා මේක අදහන්න පටන් ගන්නවා. ඉතින් හරි අමාරුයි එතනදී මේ ආය පාරට ගෙනත් ගන්න. ඒක නිසා හොඳට දැනගෙන යන්න ඕනේ. භාවනා ජීවන වේගන යනකොට කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා. ඊකට රූපේ රූප සංඥාය ප්‍රතිස්ථාපන වෙනවා. මේ දෙකම බොහොම සීමාකාරී බොහොම සියුම් අවස්ථා. ඒ රූප සංඥා තේරුම් අරගෙන ගියොත් විතරක් ඒ රූප සංඥා ගෙවන් කරන්න එතනට ඒක මේ ආලය කරදර කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක බොහෝ වෙලාවට ගොඩ දෙනෙක් අධිතක්ෂේ වලපත් කරනවා. අචලයි කරන මේ දෙයක්. ඉතින් සයි මහසිසාරද ස්වාමීන් වහන්සේගේ පොතේදී වැඩිම විස්තරයක් දීලා තියෙන්නේ අන්න ඔය රූප සංඥා මත වෙනකොට විදර්ශනා උපක්ලේශමතු වෙලා අටලවා ගන්න තැන. ඉතින් ඒක නිසා උග කෙනෙක් මේ සාමාන්‍ය භාවනා ජීවිතේ එක පාරට රහත් උනායි කියලා. ඒක පාරට මාර්ගඵල ලැබුවයි කියලා අර පුංචි අත්දැකීමකින් අදි අදි තක්ෂීරුවට වැඩ. කිසිම කෙනෙක් ඇත්තෙත් නැතිලු ඒ ලනුව නොකා අහුවෙනවමයි. කිසිම කෙනෙකුට යන්න බෑ. ඉතින් ඒකට එක හරියට අවංකව ප්‍රකාශ කරගෙන ඒක සුද්ධ කරගෙන යෑම හරහා තමයි අත්දැකීම Taman එකක් වඩපත් කරන්නේ. කිසිම කෙනෙකුට කියන්න බෑ උඹට මෙතෙන් යනකොට මෙන්න මේ මායාව වෙන්නේ. මේ බරු අහුවේ කියලා හැම එකනකට දෙන්නේ යාටම සුවිශේෂී ක්‍රමයකට. ඒ නිසා හිතන මේක ඇත්තක් තියෙනවා. ඒ නිසා මේ ඇතුළත කතාවත් ඒකේ කාංශයක්. නමුත් ඒකට සීමා වෙන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේ නංගමේ උපමාවක් නැත්නම් ගැඹුරු කතාවකින් මේක විස්තර කරලා දෙනවා නම් මම ගොඩක් කලාට මතක් කරන්නේ මේ මිනිසෙක් දරකපල ජීවත් වෙන මිනිසෙක් පොටෝගේ පොරෝගියක් අරගෙන කම්මකට කැලියට ගිහිල්ලා රබක් අයිනේ දර ගහක් බිම දාන්න හදනකොට වනවල ගහනකොට පොළොවල ඉස්සලා ගිහිල්ලා ගඟට වැටෙනවා. ඉතින් මේ මිනිසා දන්නේ පීනන්න. ඒ මිනිසා ජීනේ එකම වස්තු උච්චරයි. දැන් දවස හම්බ කරගන්න විදියකුත් නැහැ. පොරවත් නැති නිසා ඒ මාස ඉව ඉසහත බඳන ආටන. අන්නකොට ඒ ගහේ ඉන්න රුක්ෂ දේවතාවෙන් පැහිලා යා මනුස්ස ස්වරූපයෙන් බහැලා ඇවිල්ලා අහනවා මේ මොකද මේ කැළිය මැද තනියම අගන්නේ කියලා. ඒ මනුස්ස කියනවා අනේ මම හරි අසරණ තත්ත්ව කරපත් උනා. දරක පාණිය දැන් ගෙදර ගියත් පස්සේ ගෑණිකෙන් බේරෙන්නත් බෑ. ඒක නිසා මම මොකද ගහිචාර මනුස්සයා මනුස්ස ස්වරූපයෙන් කියනවා ගඟට බැලලා ගන්නකො කියලා. එහෙනම් මම පීනකට දැන් ආ ඉන්න ඔය වෙනුවෙන් යන්න කියලා ගිහිල්ලා රත්තරන් පුරවගෙන වල දෙනවා. අර මනුස්සයා දිගටම අඬනවා. එයා කියනවා රත්තරන් පුරෙන් දර බලන්න පුළුවන් නෑ. මට තියෙන්න ඕන මගේ අර පුරෝගතිය. ඊට අර මනුස්සයා ඊට පස්සේ ආයෙත් ගඟට බහන ඉතිවක් පෙළගෙන රිදී පුරවගෙන. සංසය කියන ඔයගොල්ලන් තේරෙන්නේ නැහැ අප මේ දර බලන්න ගන්න යකඩ පුරෝනේ මගේ අර පරම කෙටිය. ඊට පස්සේ ගන යකඩ කෙටිය දෙනවා. අනේ හරිය සතුටකටපත් වෙනවා. එතකොට මේ රොක්ස දේවතාව හිතනවා කොච්චර අවංකද. කියලා රත්තරන් පොරවා රෙදි පොරවා ඡායකට දෙනවා. ගමට ගියාට පස්සේ මිනිස්සු ගමේදී කතාවක් කියනවා මිනිස්සුන්ට. මට මෙහෙම දෙයක් ඕක අහපු කට්ටේ පොඩකාරේ අල්ලපු ගෙදරකින් පොරොකෙටියක් හොරක අරගෙන දඩ කපන මිනිහෙක්ගේ ස්වරූපෙන් ගිහිල්ලා ගඟ එන ගිහලා පොළොව විසි කරනවා ළඟට. හයියෙන් අඬන අරේ අඬපු කාලේ. එතකොට අර දෙයියෝ එනවා. ඇවිල්ලා ආවම කියනවා පුරෝහිත එයා ගඟට බහලා අතරම් පුරවත් දීපු ගමන් අල්ලා ගන්නවා. එතකොට දෙවියන් දන්න මෙයාට බොරුකාරයයි. උදට තිබුණු කැටි කරවත් නෑ අතරම් පුරවත් නෑ දෙවියන් හන්සේ කියනවා උඹ උඹට අයිති නැති දෙයක් මේ අල්ලා ගන්න හදන්නේ. ඉස්ලාම් වහන්සේ එහෙම නෑ. එයාගේ යකට බොර වෙනකන් ඇඬුවා. ඒ නිසා එයාට රිදී පොරෝකුයි අතරම් පොරෝකු තෑග්ගට ලැබුණා. උඹ ආවේ අතරම් පොරවක් කියන්නේ. උඹ ආවේ හොරකමට. ඒ නිසා අපිට අතරම් පොරක් දීපු ගමන් කන. නිසා භාවනාවේ පුංචි ලකුණක් ආවම කනවයි කියලා කියන අවස්ථාවක්. ඒ වගේම මේ දෙසරයක් වෙනකන් ඉවසක් නැහැ. මේ අත්දැකීම විශ්ලේෂණය ගවේෂණයට ලක් කරන්නේ. ඉතින් එහෙම ගැන හරියට කන. ඔය අද එළියට පැසර් පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් කියලා જાතියක් තියෙන ලෝකෙ. ඔක්කොම කන. ඇඩ්වර්ටයිස් කරන්න දෙන්නේ හොඳ බඩුවලට. ඇඩ්වර්ටයිස්මන්ට් තමයි අද ලෝකෙ සම්පූර්ණයෙන්ම රන් කරන්නේ. මොකද ඒ තරම් අත්කරන. මන්දර භාවනා ලෝක ඇඩ්වර්ටයිස්මන්ට් එක බහුවෘත අවුරුදු 30 මම බලාගෙන හිටියේ එක එක කරන එක එක දේවල් බඩු විකුණන්න දාන ලන. කනවා කිව්වම කිලෝවක් නෑ. ඒ නිසා ඒක දැනගෙන යන කෙනා දන්නවා මෙතනදී අපිට තරම් නොවන දේවල් ලැබෙනවා වගේ තේනවා තමයි නියතමානීව තමන්ගේ පරණයකට පුරව හම්බ වෙන කවුරුහි අඩ අඩයි දෙකයි තියෙන්නේ. එතකොට සමහර විටක දෙයයන් ආගදී හිත ගියොත් දෙක තුනම දෙයි. අපි යනවා ඒ පරිදි ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වූ විගස හිඩසක් නොතබා ආරම්භට හිත යොමු කරත්ම ආලෝක සංඥාව පිළි මෙත්ලාවත් යන්න නොදනි මුලාවක් උනත් නොඋනත් වහන්සේගේ උපදෙස් පරිදි ආරම්භණයට හිත තබාගෙන සිටිමි මෑතකදී මේ සඳහා අට්ටික සංඥා වඩන හැටියට උපදෙස් ලැබින විද්‍යා මුක්තක් ප්‍රමිනි හිත සමාදානයෙන් තබාගෙන විදර්ශනාව සඳහා හිතට පෙළඹීමක් කළ යුතුද නොයසේ නම් එය හම්බෙන් වෙන සිදුවීමක්ද දෙවෙනි කොටස අපි ඔක ඉවර කළා. මෙතනදී එකක් මට දැනගන්න ඕනේ සමහරලාට මට ඒ පසුබිම දැනගන්න මේ ආලෝක සංඥාව දැකීම Tamanට බයක්, චකිතයක්, තක්කමුක්කයක්, නවමුතාවයක්, සැකයක් පහල කරනවා නම් එයා නැවතත් යන්න ඕන මූල කර්මත්තාට. එයා දන්නවනම් මේ බාහන හරියාගෙන යනකොට ඝර්ෂණය අඩු වෙනකොට නියම පාත්‍ර වැටෙනකොට මේ ආලෝක සංඥාව එනවයි කියලා. ඇත්තටම ආලෝක සංඥාව කියලා කියන්නේ උනන්දු වෙන්න උන සුදුසු මංගල කාරණාවක්. ඒක නිසා ඒක තිවිච්චාවයි පැත්තකට. නමුත් Taman දිගටම ඒ මූල කර්මස්ථානේ යනවා. යම් වෙලාවක ඒ ආලෝක සංඥා ස්වභාවයෙන්ම ඇවිල්ලා මූල කර්මස්ථානේ පැත්තකට තල්ලු කරලා නැත්නම් යටපත් කරලා ලීන භාවයටපත් කරලා නිලීන භාවයටපත් කරලා ආලෝක සංඥා මතුවෙනවා නම් ඒක ප්‍රතිස්ථාපක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මොකද සමත භාවනා විපස්සනා භාවනා දෙකේදීම ප්‍රභාසර මනස ආලෝකයක් මාර්ගයෙන් පෙන්වනවා. ඉතින් මෙතන පුංචි සැකයක් තියෙනවා. මේ ආලෝක සංඥා වෙනකොට තාම කුතුහල කරනවා කියලා. කෝල ගති පානවාද? කෝඩු ගති පානවාද? ස්වභාවයෙන් ආලෝක සංඥාට ආය වැඩි කරගෙන යන්න හරි සැකනම් පමණයි. මූල කර්මස්ථානේ අවසන්. නැත්නම් ආලෝකයට ඇවිල්ලා ආලෝක පරිදි කරලා දෙන්න. අර එතකොට ආස්තික සංඥාරයේ මේ දාන්න ගියොත් වෙන්නේ මොකද? දැන් අර එකක් තුන දෙකක් වුණා ජාත් එකක් දාන්න. සංකල්ප වෙනවා. එතන ආලෝකයට ඇවිල්ලා කීයක. ඇවිල්ලා කියන පණිඩි කියන්නේ කියන්නේ. ඒ මට මතකයි මේ මේ මම කියපුවත් අහක් ගන්න වෙන කෙනෙක් කිව්වා අහක් ගන්න. ඒ ටොරෙන්ටෝ වල ඉන්නේ නෝන මහත්තයෙක්. ඒ ආලෝක සංඥා එන්නකොටම බය වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මගේ බාහනා සමතේට යන්න. මම බයයි මට ඕන විපස්සනාවට ගන්න. ඉතින් මම කියන්නේ මේ කියන්නේ ආලෝක සංඥාට ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා කරනවා. ඒකට වෛර කරනවා. ඒක සැකයට භාජනය කර ගන්නවා. ඒක භවනා ඉදිරියට යන්නේ මොකද ආලෝක සංඥාව සමගින් තියෙනවා විපස්සනාවට තියෙනවා. එනිසා ආලෝක සංඥා එල කරන වැඩේ කරන්න ඕනේ. මේ සැකනම් බබණක්. අයියෙත් මම දැන් මතක් කරා. සැකනම් බම පොඩ්ඩක් අතගාලා බලන මූල කර්මස්ථානට සම්බන්ධතාවය. නැත්තම් එන දෙයට යන්න බෑ. ඒකට තව එකක් දාන්නත් එපා. මේ තියෙන එකට හිත උහුරු වෙන්න ආරින්ද. නිකාං නිකාං හිතේ මතක තියාගෙන නීවරණ තියෙන තාක්කල් අපිට පේන දර්ශන අඳුරුයි. නීවරණ අඩු වෙනකොට අඳුර මැද කම්පන චංචල සහිත ආලෝක චලිතාලෝක හෝ නිශ්චලාලෝක පේන්න පටන් ගන්නවා. ඒකේ වාසිය ගන්නවා මිසක් අස්ථාන බීතිකාවක් අඩනවායි දැන් මගේ හිත අපරාධ සම්පතිට ගියා. මම මේක විපස්සනාට ගන්න ඕනේ කියලා. ඒක තමයි මේ සමථ විපස්සනා දෙකටම ආලෝක සංඥා මත වෙනවා. නිවර්ණ අඩු වෙනකොට ඒ ආලෝක සංඥාව එන එකෙන් වෙන්න තියෙන ලාභේ වෙන්න අරින්ද අරස්කචෝට යන්න එපා. විනාරමුණු දාගන්න එපා. සැකනම් පමණක් මූල කර්මස්ථානට සම්බන්ධ වෙලා බලන්න. නැත්තම් දිගටම මේ ආලෝකයට වෙන දේ වෙන්න අරින්න එකයි කරන්නේ. දෙවෙනි කොටස. දෙවෙනි කොටස රාගයේ තුච්ඡ දෙයක් හැටියට පහත් දෙයක් හැටියට වැටෙන්නේ නමුත් කාම විතර්ක වශයෙන් හිතට සමීප වූවන්ගේ ඇතුළ තව තවත් ලබා ගැනීමට අදහස් කරමි. මේ සිතුවිලි වල පිළියාවක් අත්වෙන්නේ මේ. ඔබ වහන්සේදී ඇති උපදෙස් දෙනුත් පරිදි මේ සිතුවිලි වලට වෛර කිරීම, ද්වේෂ කිරීම නොකරමි. මේ හරිද අනුකම්පාවෙන් මේ තෝරා දෙමින් ගෞරවණීයලා සිටිනවා. මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් අර පළවෙනි ප්‍රකාශ ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නට කාමය කියලා කියන්නේ අරමුණට බැඳීම. භාවනා වෙනකොට වෙන්නේ අරමුණ නීරස වීම. ඒක නිසා මූල කර්මස්ථානයේ නීරස වේගන එනකොට කාමයට කැමති හිත හිතවිලි හදාගෙන අරමුණු හදාගෙන නැත්නම් අහල පහල තියෙන හොඳ අරමුණකට හිත පනින්න හදනවා. ඒත් මේ මගේ හිතම තමයි මේ භාවනා කරන පළමෙන හිතම තමයි. ඉතින් මේ සංසිද්ධිය බලාගෙන යනකොට අයියෝකට භාවනා කරන්න දෙන්නේ නැහැ මේ හිත පිට යනවානේ. බාහිර තියෙන අරමුණු මේ මූල කර්මත්තකරදී ප්‍රසිද්ධ වෙනවනේ කියන එක තමන්ගේ දෝෂයක් නෙවෙයි. මේ භාවනා හැටියක්. ඒක නිසා අපි කියමු රාගය විචිත්‍රත්වය විවිධත්වය අරමුණු ලෝලක්තිය ඇති කරනවා. ඒක ඒක ඒකට අරමුණු නිතර මාරු වෙනවා. මේ අරමුණු නිතර මාරු වෙනකොට එනේන අරමුණට ලෝල වෙනවා. විචිත්‍රත්වය බලාපොරොත්තු විවිධත්වය බලාපොරොත්තු එකම අරමුණ තියා බොහෝ වෙලා බලනකොට එපා වීම, නීරස වීම, කම්මැලිකම, ඒකාකාරීකම පහළ වෙනවා. ඉතින් මේකෙන් පේන දේ නිවන් දකින්න ඉඩ තියෙනවා. නමුත් නිවනට යනකොට හම්බෙන්නේ ඒකාකාරීකම. නීරසකම. නිදිමත ගතිය, බයරම ගතිය, චකිත ගතිය එනවා. ඉතින් මේ දෙක ආවට පස්සේ යෝගාචරයේ භාවනාව හොඳටම දැනගන්න. යෝගාචරයේ බුදුහාමුදුරන්ගේ භාවනාවම හරියටම හරි දැන. නිරස වෙනකොට අපේ හිත මොකක් හරි දහංගටයක් දාලා එක්ක වෙන අරමුණකට පයින්නවා. එහෙම නැත්නම් මොන හරි දෙයක් කරලා අර නිරස භාවයේ දිගේ මූණ දෙන්න පුළුවන් ශක්තිය අඩු කරගෙන එහෙනම් ඒක බහන වැරද්දක් කියලා හිතලා සතිය කැඩීමක් කියලා හිතලා සමාධිය කැඩීමක් කියලා හිතලා විවිධාකාර හේතු ගැනීම ඇති කරනවා. ඇති කළ භාවනා ආයකෝ මම කිසි මනාවක් පවාගත් අරමුණ පයින් නැත්නම් අහල පහල දෙන මොකක් හරි අරමුණකට මොකක් රසවත්යක් අල්ලගන්න හදනවා. ඉතින් මේක හරිය සම්දිස්ථානයක් මේක. මේ සම්දිස්ථානේ යෝගාවචර ආඩ්‍ය වෙනවා නම් මම සංගීත භාවනා කරපු නිසා අරමුණක බොහෝ වෙලා හිත පාත්තපු නිසා මට දැන් නීරසකම ඇවිල්ලා තියෙනවා. නමුත් මේ නීරසකම ඇසුරු කරන හැටි අපි දන්නේ නීරසකම ආද කරගන්න හැටි දන්නේ අපි නීරසකමට වෛර කරනවා. ඒ වෛර කිරීමේ විකෘතිය තමයි වෙන අරමුණක් හෝ හිතින් හදාගත්ත අරමුණක් ඒ වෙලාවේ අපි ආස කරන එක තමයි විභව තණ්හාව කියන්නේ. මේ තියෙන අරමුණට භව තණ්හාව වෙනුවට අරමුණේ தત્ත්වයේ තේරු කරන අරමුණ ඒකාකාරීව බල බල ඉන්නකොට ඒක නොදකින්න පටන් කියලා ඉතිම්ම වාගත අරමුණකට පයින්නවා නැත්නම් ඒ ළඟ තියෙන වෙන විචිත්‍ර අරමුණක් අල්ලනවා. ඒ විචිත්‍රත්වය මේකට තියෙන ද්වේෂයට සාපේක්ෂයි. තමන් බල බල ඉන්න අරමුණත් එක්ක තියෙන ඒකාකාරීකමට ඒකේ තියෙන නීරසකමට හරි දරුණු දසතරක්. ඒ නිසා ඒ වෙනුවට අපි මේ කිට්ටුවක් පාතක තියෙන වෙන දෙයකට ප්‍රේම කරනවා. අපි දවස පුරාම මේ මෛත්‍රී කියලා කරන්නේ ඕක තමයි. භාවනා කරන සාකල් නියම මෛත්‍රී එනකන් කරුණා වෙනකන් අපි එක්කෙනෙකුට වෛර කරනවා වෙනකොට අපි වෙනකොට වෙන කෙනෙකුට ප්‍රේම කරන එක කරනවා. ඒක මේ මේ තමන් නිතර අසුර කරන එකට තියෙන ද්වේෂය ඒකේ ඇති වෙන කරප්පන් ගතිය ඇලර්ජික් ගතිය නැති කරන්න අපි වෙන හොබි එකක් තියාගෙන ඉන්නවා වෙන එකක් අසුර කරන්න පටන් ගන්නවා මේක පුද්ගල දෝෂයක් නෙමෙයි හිතේ හැම කෙනෙකුගේම තියෙන චිත්ත ස්වභාවයක් ඉතින් මේක තියෙන බව දැනගන්න කරන්න තියෙන්නේ එකම අරමුණක් බොහෝ වෙලා අසුර කරන්න වැඩ දෙකක් වෙනවා එකක් තමයි ඒ අරමුණ විශේෂත්වයට අඩු වෙනවා ඒකාකාරීකම වැඩි වෙනවා ඊරසකම වැඩි වෙනවා බාහිර උපකරණ ගැටි වැඩි වෙන අතර අනෙකුත් අරමුණු වල විචිත්‍රත්වය වැඩි වෙනවා. ඒකේ සාතර බව වැඩි වෙනවා. ඒකේ උනන්දු කරන ගතිය වැඩි වෙනවා. ඒකෙන් හරියට හිත එලිපත් වෙන බලලා වගේ. ගිය අරමුණ අමතක කරලා මෙතේ භවනා කරපු වැටින් ඇසුරු කරපු අමතක කරලා මේකට හිත පුතපයි. ඒක තමයි වග කියන්න එපා. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒක හිතේ ඇති. ඒක වෙන හැටි දිහා බලන්නේ හිතියොත්. කවුද වරද බැඳෙන්නේ නැත්තේ? ඕනම කෙනෙක් වරදලා දෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒක පශ්චාත්තාප කරන අයියෝ මගේ හිත මේ තරම් කඩප්පුලිනේ. මගේ හිත මේ තරම් මේ මේ කාමයට අදිනවනේ කියලා ඒ ඒ වැරද්ද පෞද්ගලිකත්වයට දාගන්න. ආත්ම ආත්මයක් කරගන්න. මේ චිත්ත නියාමයක් බව දන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම වෙන්න ඕනේ මේක අත්දකින්න. අරමුණ එකම අරමුණක ටික වෙලාවක් ඉන්නකොට මූල කර්මස්ථානය කියලා. ඒ ඇතුලේ නිරදකම නේවට ප්‍රසිද්ධ වෙන්නේ. ඒ වෙනුවට එන විකල්පයේ තියෙන විචිත්‍රත්වය. ඒ විචිත්‍රත්වය හරහා තමයි හිත ගැටේ ගහගෙන යන්නේ. මේක දැක්කොත් මේක තමයි මේක වෙන්නේ ඇරලා. දවල් දහවල් එළිය සිද්ධ වෙච්ච හොඳට බලන්න හිටියොත් මේක දන්නේ නැති මේ වගේ හික්මීමක් නැති හිතේ අපි ගත කරපු සංසාරේ මේ මේ මේ යාත්‍රය දැනතු ගත කරන සංසාරේ අපි බොහෝම නම්බුකාර පුරවැසියන් සිල්වතුන් වශයෙන් පෙනී සිටියට හිතේ අබමල් රේණුක වෙනසක් වෙලා නැහැ. අපි පිටකොත්තේ නැත්නම් කායික වාචසික අපි සිල්වන්තකම පුරවැසිකම නම්බුකාරකම තිබුණාට හිත කොච්චර දෝ යට ඕනේ පැත්තට හිත ගියතර ආදර්ශජ මාලිකාව සෑදී. රසරසාරම දිගියා. අපිට පෞරුෂත්වයක් අඩු ගන්න මේක දකින්නවා. දැක්කත් අපි පෞරුෂත්වයේ හීන කර ගන්නවා. චිත්තේ මගේ මේ මගේ තරම් නොවන හිතක් නමට තියෙන්නේ මගේ හිත තාම කාමයට අදිනවා. ඒ මොකද අනාත්ම ධර්මයේ දන්නේ නැති නිසා මේ හිතේ හැටි මගේ හැටි නෙවෙයි. මේ හිත මගේ කිව්වොත් මම පෙළෙනවා. මේකගේ හැටි ඔහොම තමයි. බුදු දඥාන්ති කියනක වෙන්න ඇරලා දුපෝඩු මනස. අශික්ෂිත මනස කියලා කියන්නේ ශික්ෂාව නැති මනස මේ කාගෙත් එකයි. මේකේ දෙකක් නැහැ. නමුත් මේක හිතට දාගෙන පෙළෙන එක තමයි සංසාරේ කියන්නේ. ඒ නිසා මේ සම්දිස්ථානය දැක්කොත් තණ්හාවක් ඇති වෙන්න පුළුවන් තැන. ඒක අරමුණ නිරස වෙලා වෙන අරමුණක තණ්හාවක් ඇති වෙන්න පුළුවන් තැන විදර්ශකය ප්‍රඥාවක් ඇති කරනවා. තණ්හාවට ස්වභාවයෙන් අදින හැම වේදනාපච්චය තණ්හා විදර්ශනාදී වේදනාපච්චය පඤ්ඤා වෙනවා. අපි විඳින්නේ වැඩි තණ්හාවක් තියෙන එක. ඒක තමයි අසුචියට බල්ලෙක් අදිනා වගේ බලුකුණක් කරන කබරෙක් අදිනා වගේ ඒකට කරන්නේ නැහැ මේක තමන් තුළ අස්පනා පිළ සිද්ධ වෙද්දී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට ඒ තණ්හා වෙනවන ප්‍රඥාව ආවම තේරෙනවා මේක කාටවත් දෙන්න බෑ මේක කාටවත් මගේ හොරකම් කරගන්නත් බෑ එදා ඉඳලා ඕන්න තරම් තණ්හා දනක හිතේ තිබුණත් අරමුණු තිබුණත් එයා දන්නවා මේ හිතට දුන්නොත් අවස්ථාව හිත අනිවාර්යයෙන්ම වෙන මොනකටත් නෙමෙයි මේ තමන්ගේ තණ්හාමාන දිච්ච වඩන තැනට. නමුත් ඒක දැකලා ඒක තියා බලන්න ඉන්න පුළුවන් ගැතිය රහත් හිතක් වගේ. ඒක තමයි සංකාරුප්පේක්ෂ ඥානය කියලා කියන්නේ මේ සංස්කාර ගොඩක් තුනට එකකටවත් දැනලා දෙන්න යන්නේ නැහැ, තෝරන්න යන්නේ නැහැ. ඔක්කොම දිහා බලාගෙන මේක පැතිලි තමයි මූල කර්මස්ථානේ ජීවෙමින් ඊගසමින් කම්මැලිමින් එහෙම යනවා. මේ පැත්තෙන් අනිතරම දිටුමින් කොච්චදමමින් උපදමමින් අපේ අවධානය ගන්න හදනවා. සම කිසියම් විනිශ්චය කරන්න නැතුව මේක දිහා බලන ඉඳනම් බුදුමාහාර උපේක්ෂා ශක්තියක් තාදී ගතියක් එහෙම ගතියක් තියෙනවා ඒ නිසා විචි අරමුණු වල තියෙන විචිත්තත්වය නෙවෙයි කාම කාමත් මේ කාමසුකල්ලි කාර්යය අරමුණු ලෝලත්වය නිසා අපේ ඇඟට නොදැනී අපේ හිත ගිහිල්ලා කවුරු හරිත් එක්ක සම්බන්ධකමක් පවත්වනවා මේක වලක් අන්න නැහැ අරමුණු ගන්න මේක පිටුවකට අයින් කරන්නේ කොහොමද අත්ති කිලම තානියෝකට බාහිර ලෝකේ නෑ අත්ති කිලමතානේ වගේ කාමසුකල්ලි කරනවා. මේ අරමුණ දිහා Taman දක්වන ආකල්පය වැරද්ද කරා මියක උපත්ති මේ කාටත් හම්බ වෙන්නේ. ඒක ගාණ ගන්න ණයට ගන්නත් බෑ. කොච්චර දන් දීලා පිට කළ තිබුණත් ඕකට ඇති වැඩකුත් නෑ. මොන කෙනෙක් හරි ආශිර්වාද කරුවත් ඇති වැඩකුත් නෑ. ලෝක ජීනතා ආකල්ප පොතේ ධර්ම ලැබුවත් ඕක වැඩකුත් නෑ. වරත්ත වරද්ද මේකෙම ගත කිරීම යෝග ජීවිතය කියන්නේ ඒකට සාර්ථක යෝග ජීවිතය. එතෙන් මේක හැදෙන්නට අරමුණක් කීකරු කරගන්න දැනගන්න eBay. අනේ ඒක තමයි අපිට බුදුරජාණන්සේ දීලා තියෙන අවස්ථාව. මේක දිහා බලන්න. බලන්න නම් තමන් කෙරේ ද්වේෂ කරන්න එපා. ආත්ම නිෂේධනය කරන්න එපා. ඉතින් ඒ දැනගත්තොත් යනවා. අසුචිය කරන බල්ලා යනවා කියන එක මෙහි බල්ලෝ නම් මම දන්නේ නැහැ. කනවද කියලා ලංකාවේ නම් ෂුවර්. ඉතින් බලන්න මේ බල්ලගේ ඇටි. බලයට හොරයක් දාන්න පුළුවන් බල්ලේ රණුවක් දාන්න පුළුවන් අසුචි අයින් කරනවා ඒක වෙනම කතාවක් දැක්කට පස්සේ ඒක වරක් ගන්න බෑ ඉතින් ඒ නිසා ඒක තමන් තුලින් දැක්කහම දැනස කියන මේ දුක නම් දුකමයි මානේ කියලා නමුත් දුක දුක බව දකින්න එක තරම් సౌందර්යයක් මොන ජීවිතේම නෑ මනුස්ස ජීවිතේ ඇත්තෙම නෑ මේක මේ අරමුණ දෙකක් දුන්නට පස්සේ තෝරන්නේ නැහැටි කමන්නේ ඇයි කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක තමයි සැපතෝයින එක තමයි. ඩබල් කරන්නේත් අපි ඔක රැට කරන්නේත් ඒක. සමාජවාදීව කරන්නේත් ඒක. ඇංගිලා කරන්නේත් ඒක. ඒක කියන්නේ ගියාම බහරි ලැජ්ජයි. මේ මේක නම් ඉතින් කියන අවස්ථාවක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේක මේ පෞද්ගලික කරන එක. මගේ හිත මේ මගේ වැරද්දක් අපේ මේක. ධර්ම සාකච්ඡාදී ගන්න නෑ මගේ වැරද්ද නෑ අපි ඔක්කොම පතුරු ගහලා ඉහි කරා. එතකොට අපිට නැවත කරාවක් මෙහෙම වුණාම හිත පිළිය ගන්න නැතුව ආත්ම නිෂේධනය කරත් මේක දෙයක්. බලන්න ඕනේ කියන හැඟීමට පොඩි පන්නරයක් එනවා. ලොකු පන්නරයක් එන්නේ පොඩි පන්නරයක් කියලා දවසක මෙහිම ගොඩාක් දේවල් තියෙනකොට හැම වෙලාවෙම මේකයි මනුස්ස ජීවිතයේ තියෙන එකට කියන්නේ අත්ත භාව ප්‍රතිලාභය කියලා. අපිට දී ඇති වෙලාවක අරමුණු ලක්ෂයක් විතර තියෙනවා. දුප්පතරත් කියලා බොසතාත් කියලා. ඕකද තෝරන්නේ කියන එකයි ප්‍රශ්නේ. අපිට ඇහැටත් තරමු තියෙනවා කනටත් තරමු තියෙනවා නාසයටත් තරමු තියෙනවා දිවටත් තරමු තියෙනවා කයටත් තරමු තියෙනවා හිතටත් තරමු තියෙනවා ඇහැට ගත්තාම කහ පාට නිල් පාට රතු පාට කියලා වර්ණ ගොඩක් තියෙනවා හැරදල ගොඩක් තියෙනවා නිසා ආ කියන අරමුණ ඇතුළේ ගොඩක් විස්තර තියෙනවා මේ ඔක්කොම තියෙදි මොකද්ද අල්ලන්නේ ඒකේ ඒතර තමයි මම මම නියෝජනය වෙන්නේ අපි එන එන එක ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව හික්මවන්න කියොත් මම කවුද කියලා තේරුම් ගන්නයි මේ හිත නලියන තාල වලට වෛර කරන්න ගියොත් අත්කලම තානියකට ගියොත් අපිට සම්පූර්ණ පරාසය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුහුණු කරලා කරලා ඔක්කොම තියෙද්දී ගෙවෙමින් යන ඌර කර්මස්ථානේ තියෙනවා මතුවෙන්න හදන අනිතරම තියෙනවා ඒ දිහා එක චිත්තක්ෂණය උගා කියලා බලන්න ඕනේ එක චිත්තක්ෂණයක වෙනස ගත්ත ගමන් මෙතන කිසිම සදාචාරයක් මෙතන කිසිම බයලජ්ජාවක් හිතට නැහැ උදාහරණයක් වශයෙන් කියනවා හීනේදී අපේ චාරයක් තියෙනවා කොච්චර සිල්වන්තයෙක් වුණත් කොච්චර හැදිච්ච කෙනෙක් වුණත් හීන ලෝකෙදී මොනම චාරයක් නැහැ. ඒක තමයි ඔය පෙන්නන්නේ. ඉතින් දැන් මේක හොඳ වැදගත් අවස්ථාවක් හැබැයි ඒක ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ. එක චිත්තක්ෂණයක වෙනසක් ගන්නත් ඇති. එක දවසක් දැක්කත් ඇති. ඊට පස්සේ බුදුහාමුදුර මොකද්ද මේ කියන්නේ කියන එක ඒ අතර වෙනස තමයි ඊට පස්සේ ගොඩක් ඉතිරෙන පැතින විදිහට වැඩ කරන්නේ. ඒ නිසා ඒකදී අර තමන්ගේ සාර්ථකත්වය නිසා තමයි මූල කර්මතාවේ නීරස වීම වෙන්නේ. නැහැදිච්චකම නිසා තමයි නීරසකමට වෛර කරන්නේ. ඒ නැහැදිච්ච ගතිය නිසා අනික් කර්මණු පැනිනවා ඉතින්ද විචිත්‍රත්වයේදී ඒ අරමුණ නෙවෙයි දෝෂේ තියෙන්නේ. මූල කර්මතාන්න වෛර කිරීමේ හිතේ තියෙන අර ජම්ම ගතිය. මුලවට බලපු දවසේ මේ මනසයි ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් කතෝලික වුණත් මොකා වුණත් මේක දැක ගන්න පුළුවන්. ඒක දකින්න නැතුව හික්මීමක විචාරචකමක පෞෂත්වක මොන වෙනසක් අපෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ අඩුම තරමේ පළවෙනි ඥාණයටවත් නොපැමිණ පුදුජනේකට සෝතාපන්න ඵලයට පැමිණෙන්නේ නැහැ කියයි. හරි ඒක සමහර භවනා මම විශේෂයෙන්ම පණ්ඩිත ස්වාමීන් වහන්සේලා පවසන අතර ගුරු ක්‍රමයට භාවනා උගත් සමහර ලංකාවේ ස්වාමීන් වහන්සේලා ආ කි භාවනා ගුරු ශුෂ්ක විපක්ෂක යයි මද සමාධි පරාගතික කණිත එම ප්‍රතිඵලයම ගත හැකි බව කියති. තවත් සමහරු මේ දෙකම අවශ්‍ය නැති බවත් සුතමේ ප්‍රඥා සහ චින්තාමේ ප්‍රඥාවෙන් වඩ ඇසීම හා සූත්‍ර කියවීමෙන් වීර්ය කුලස් සෝතාපන්න වී හැකි බව කියති. කරුණාකර මෙම ගැටලුව පැහැදිලි කරන ලබනවි පළවෙනි කොටස. ඒකත් මේ තුනම හොඳයි. භාවනා කදාවත් කරලා නැති පොතක් භාවනා ත්‍රිපිටකයේ කිසිම පොතක් කියවලා නැති කෙනෙකුට වැඩිය සුත්ත මේ වශයෙන් බණ ඇහුවත් සෝවාන් වෙනවා කියලා අර බර ටිකක්වත් අහන්නේ කොහොමද අපිට අලුත් පැත්තක් හැරෙනවානේ එහෙනම් අපි කියන්නේ භෞතික විද්‍යාව රසායන විද්‍යාවයි එනේ කිවි කිවි ඉතින් කවුරු හරි ගියලා මයි ළඟට එන්න මං කියන බණ්ඩාරනාහ සෝවන් වෙනවා කියලා ඒ බණ ඇහුවත් මං හිතනවා ඒ ගුරුවරයාත් හොඳයි. ඊට පස්සේ කවුරු හරි කියනවා ඊට වැඩිය හොඳයි අඩු ගන්න උපචාර සමාධියට කියොත් එනකොට විදර්ශනාවට යන්න පුළුවන් කිව්වොත් එහෙනම් අරයට වැඩි මෙයා හොඳයි. තව කෙනෙක් කියනවා නෑ නෑ විදර්ශනා හරියන්නේ නැහැ විදර්ශනාට යන්නේ ඒකාන්තයෙන්ම ධ්‍යාන තියෙන්න ඕනේ. අර මේ කියනවනම් ඒක පුළුවන් නම් ඇත්තටම ධ්‍යාන කියනවා සුද්ධ විදර්ශනාට වැඩිය හොඳයි. සාමාන්‍ය මේ මේ ජපනිස් කාර්ය කරන කටේ බෙන්ස් කාර්යක හොඳයි. ඉතින් කාටවත් නැහැ කියන්න පුළුවන්. ඉතින් ජපනිස් කාර්යයක් ගන්න බැරි මිනිහට මේ අයියෝ බෙන්ස් කාර්යක හොඳයි කියලා ඉඳලා වැඩක් නැහැ නේ. අරගෙන ජපනිස් කාර්යවල කොම්ප්‍රොමයිස් අනුබන්නේ ඔරිජිනල් එකක් ගන්න. සෙකන්ඩ් හෑන්ඩ් එකක් හරියට ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ තුනම හොඳයි. උතුම් ඥානය හොඳයි. උපචාර සමාධිය ඊට වැඩිය හොඳයි. විපස්සනාට යන්න මේ අර්පණ සමාධියට වැඩි හොඳයි. ඒ නිසා මේකෙන් තේරුම් අරගන්න මේ ප්‍රශ්න අහන කෙනා ඊයේ හිටියට වැඩිය අද හොඳ තැනක ඉන්නේ. අපි ටිකක් ත්‍රිපිටකය දන්නවා. අවුරුද්ද අපි අහුම්කන් දීලා තියෙනවා. ටික උත්සාහ කරලා මේ හිතේ කාර්මණක අර්පණ නැතුණත් පවත් ගන්න පුංචි උත්සාහයක් කරලා තියෙනවා. ඉතින් මේවා කරනකොට ඒ ගුරු තුන් දෙනාට පිංසිද්ධ වෙන්නේ. අපි ධර්ම මාර්ගයට වැටිලා. දැන් වෙලා තියෙන්නේ වැඩිලා හම්බෙච්ච හැම එකක්ම ප්‍රශ්නයක් කරනවා. හැම ආයුධයකින්ම කපා ගන්න. අපිට අම්මලෙකින් කපාගෙන කොහෙද මොන ගුරුවරයෙක්ද උදව් කරන්නේ. මේ හැම එකකින්ම අපි මේ මේ සතිපට්ඨානේ ආරම්භ ඉස්සලා අපි ගත කරපු ජීවිත ගැන පොඩ්ඩක් හිතන්නකෝ. කාමේ විතරමනේ. අඬු හරුවලේ පෙන් කරච්චලේ. අයියෝ ආඬවනේ. ඊවෙනකොට බණක් අහන එක නරකයි. බලනකොට අපි යන්නේ ටික ටික තව ඉස්සරහටනේ. බණ අහනකොට අපිට අපිටම කියලා තර්කණයක් ඇති වෙන ඊට පස්සේ අපිට පුළුවන් වෙන මේක නිකන් ඉඳලා හරියන්නේ මේක ක්‍රියාත්මක කරන්න ඕන ඕන සම්මතයෙන් පුළුවන් විපස්සනා පුළුවන් එතකොට උපචාර සමාධියට ගියයි කියලා අපි හිතමු සෑහෙන කරදර අඩු කරගෙන ෆ්‍රික්ෂන් එක අඩු තැනකට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ උත්සාහ කරවුවා නම් විපස්සනා මේ අර්පණ සමාධියකට කරද්දක් නැහැ ඒක නිසා මේ එකක්වත් නිශ්චය කරන්න අපිට අයිතිවාසිකමක් නැහැ මොකද අපි ඉන්නේ අදීම නිසා අපිට කරන්න තියෙන ඔය එකක් මේ කොතනින් හරි වතුරට බහපන්කො සුතියෙන් හරි කමන්නේ අර්පණා සමාධියෙන් හරි කමන්නේ උපචාර සමාධියෙන් හරි කමන්නේ කරන කරන යනකොට ඉස්සරහට යනකොට පස්සට යන්නේ අපි ඉන්න ජීවිතේ අපි ඇවිල්ලා ඉන්න අද මේ යුගයේ භාවනාවට පණ පෙවිලා තියෙන යුගයක් මේ විවිධ ගුරුවරු ඉන්න එක විවිධ ක්‍රම තියෙන එක ඉසිකක්මක් කරගන්න බෑ දේසි තොටකොලකින් බහින්න කිච්චුව තියෙන තොටකොලකින් බහින්න අපි බහින්නේ එකම වතුරට තමයි ඉන්සයික ප්‍රශ්නයක් කරගන්න හැටි ප්‍රශ්නයක් වෙන හැටි විතරක් මට කිව්වොත් මමත් ඔය තුනම කාලා තියෙනවා. මට පුළුවන් මගේ පෞද්ගලික අත්දැකීම කියලා දෙන්නවා. එකක්වත් කරන්නේ නැත්නම් මම ඒක කතා කරන්න දෙන්නත් තිබා. නැත්නම් Taman කෙරුවේ මොකද්ද? ඒකේ අත්දැකීම මොකද්ද කිව්වොත් මම කැමති මට දන්න ක්‍රමයට ඒක හදාගන්න. මේ වෙනද මේවා විවේචනය කරගෙන ඉන්න දෙන්නේ අත් මේ දවස් 10 ඉඳලා. ප්‍රශ්න දෙවෙනි කොටස. පළවෙනි ඥානයේ ඒ විතක් විචාර බාහිර ශබ්ද ගන්න සුවඳ හා බාහිර ස්පර්ශ නොදැනෙන බව සමහර මන් පවසන අතර අනිත් මතේ නම් මෙසේ බාහිර ශබ්ද ගන්න සුවඳ ස්පර්ශය නවතිනියේ විතක්ක ਵਿਚාර වීති සුඛ ආද්‍ය සමග හතරවෙනි ඥානයේදී බවේ පළවෙනි ඥානයට පැමිණි යෝගී උත්තමාහයට පැමිණි බව දැනගන්නේ කෙසේද කරුණා කර පහදා දෙන්න. උත්තර හොඳයි සුතමයක් අල්ලලා තියෙන හැබැයි පටලවාගෙන තියෙන්නේ ඒත් කමක් නැහැ ඔබ කැරක් මොනවද පොන්චි මොනවද කියනකට වැඩි විතක්ක ਵਿਚාර කරන කතා කරන එක හොඳයිනේ. නැත්තම් අපි කතා කරන්නේ අනම්මනන්නේ. නමුත් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඒ දවස්වල අපි දහම් පාසල් යනකොට අපිට ඒ දුකදරන්නේ. ඊට ගුරුවරයෙක් කිව්වා. ඒ දවස්වල ඇපල් කියන එක ලංකාවේ නැහැ. එන්නන්නේ. මේ හයි කාලේ ලොක්කෝ ගෙනගෙන කනවා ඇති අපි දන්නේ නැහැ. ඉතින් ආ කිව්වා දැන් අපි මේ ගුරුවරයා කියනවා මේම අලුත් පළතුරක් තියෙන ඇපල් නෙවෙයි. ඉතින් මම හරි කවුරුට පන්තිල් ළමයි කරන සෑර ඇපල් කොහොමද කියලා. ඉතින් අර මනුස්සයාට කියන්න පුළුවන් ඔය බලුදන් වගේ නෙවෙයි. කෙහෙල් වගේ නෙවෙයි. අන්නාදි නෙවෙයි. මිදි නෙවෙයි. මොන જાතිකවත් මට තේරෙනවා. ප්‍රතික්ෂේප කරත හැකි අරකට නෙමෙයි කවදා හරි පුංචි ඇපල් කෑල්ලක් ගන්න දිවේ තිබ්බොත්. ආයි කියන්න ඕනේ නැහැ. ඉතින් ධානය ලැබුණ නැති මිනිසෙකුට ධානයක් ගැන කොහොමද කියන්නේ? ඉතින් ඒක දින ධානාංග ගැන විස්තර කරන්න හදනවා අතකෝ මේ රතු ඇපල්ද කහ පාට ඇපල්ද අන්ත අර ක්‍රිස්පි ඇපල්ද නැත්තම් ඒ වගේ කතා නිසා මේ තීරිය කල්ලාගත්තට පස්සේ කියන්නේ මූල ධර්මය අල්ලාගත්තට පස්සේ එන හයිටෙන්ෂන් එක වයරයක් අල්ලගත්තා. ඒ නිසා කරලා බලන්න කරලා බලන්න නම් මොකද්ද ධානය කියන්නේ බඩමුක් පැත්තදී දැනන මොකද්ද ඉස්සරහට තියෙන කර්ම අකර්ම ස්ථානේ මොකද්ද මොකද්ද කරලා තියෙන බාහන අනපන සති භාවනාවද පිම්බීම හැකිලීමද සක්මන් ඒකේ මොකද්ද දැනෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂ ඒක තමන්ගේ අස්පනා අපිට පේන්නේ මේව පොත ඉතින් මේව ගැන කතා කරන්න අපිට සුදුසුකම් නැතුව ඒ මත මූලික සම්බන්ධකම නැතුව මේව කතා කරන්න යෑම නරක දෙයක් නෙවෙයි කවදා කෙලවර කරන්න පුළුවන් දෙයක් කෙලවර කරන්න පුළුවන් දේ තමයි අත්විඳපු දේ. ඒක බොහොම බාල එකක් වෙනවා. ලාංකක යාන්තම් නමුත් ඒක වටිනවා. ඒ මූල ධර්ම තොන්න එකට වැඩි අත්දැකීම අවුන්සයක් වටිනවා. ඉතින් මේ ගමඨාන් සුද්ධ කරන්න ගියාම මූල ධර්ම පැත්තක අත්දැකීම් පැත්ත 100ක් පැත්තක දාලා මූල ධර්ම අවශ්‍යම ගියාම විශාල පිරිසක් මුසුප්පු වෙනවා අන්දමන්ද වෙනවා. මේක නෙමෙයි ගමඨාන් සුද්ධ කරන්න කියන්නේ. ගමඨාන් සුද්ධ කරන්න ගියාම මම භාවනා කරන මම මොකද්ද දැක්කේ මම මොකද්ද බින්දේ මොකද කර බාහනාව ඒ ටික කිව්වනම් දිගට දිගට යයි ඒවස අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියන්න අර කාබුන තියෙන ඇපල් කියන්නේ හෝ මොනවායි වශයෙන් ගැන මොන්න තීසිස් එක කියුවත් මොන්න දේ කෙරුවත් ඇපල් කියන එක රස පෙන්වන්න පුළුවන් කාටවත් පොත පෙන්වන්න බැහැ එනිසා බුදු දන්වාදේ ක්‍රමේ පොළොවට බහව ක්‍රමයක් ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් අනුපූපකිත කානුපූපකිත ඥානපූප ප්‍රතිපදේ නිසා තමයි භාවනා කරනකොට මොකද්ද කරන්න භාවනා මොකද්ද දැනෙන්නේ කියන එකයි අපි කමඨාන් සුද්ධ කිරීමට කරන්නේ. මගේ වචනේ කියනවා මූල ධර්ම ප්‍රශ්න. අපිට ඉවරක් කරන්නත් බෑ. ඒ නිසා මම කියනවා මේ සම්මදේක සාකච්ඡාවක් නම් ඔය ඉදිරිපත් කරනවා. මේ වගේ දවසක. අද අපි කරන මේ කමඨාන් සුද්ධ කිරීම තමයි අදාළ තමන් අත්දැකීම නැත්නම් තමන්ට සපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මිස මේ වගේ ප්‍රශ්න ගැනීමෙන් මේ හොඳයි දහම් පාසලක හොඳයි ධර්ම සාකච්ඡාවක් නෑ භාවනා කරන පිරිසක් අතර කෙලවරක් කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම කියන එක නා. මේක තමයි අදාළ වෙන හැටි ඉදිරිපත් කරනවා නම් අපිට පුළුවන් තව ඉදිරියට යන්න. එහෙම ඉදිරිපත් වෙන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්න ගන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කැන්ඩල් පාක් ක්‍රිකට් එකට කීපසරයක් ඇවිත් තියෙනවා. නමුත් මේ පාර සෑම පරියන්කෙදීම පාහේ කිරා වැටුණා. විතරදී නම් අවසර පමණයි ඉතිරි වන්නේ. පැයක් පමණ සක්මන් භාවනා කර ඉඳගත්ත් පැය භාගයක් පමණයි හොඳ භාවනාවේ සමාධිය සහ ආනාපානයේ නොදෙනී බලාගෙන සිටියේ. එසේ බලා ඉන්න විට කියා වැටුණා. ඉන්පසු කියා වැටෙමින් නැවත නැගිට භාවනා කරමින් නැවත කියා වැටෙමින් තමා පැය ගත කළේ. නමුත් ශරීරය අතපය පුරුදු පරිදි ගලක් පිට සමාධිය තිබුණා. ඉදිරිදී තරම් රැට නිින්දට ලැබුණත් ඊතරම් නිදිමත ගතියක් භාවනා නොකරන විට ඇත්තේ නැහැ. මේකට කුමක් කළ යුතුද? හොඳ අවධියෙන් කෙසේ භාවනාවක් කළ යුතුද කියා කරුණාවෙන් විතර දෙන්න බෙදලා සිටිනවා. ඊ අපි කරපේකෙන් පොඩි මතක් කිරීමක් වන්දන මේ නිතර වැඩනකොට අවදි වෙන්නේ මූල කර්මස්ථානයේද? අවදි වුණාට පස්සේ නතර කරපු තැනින් පටන් ගන්න යන්න පුළුවන්ද කියන එක නැතුව මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මම හිතන්නේ මම හිතන්නේ ප්‍රශ්න තුනක් ආධාරයෙන් ගියා. පිට යනවා, ඉන්දට වැටෙනවා, සද්ද දිගේ යනවා කොහෙ කියන්නේ. ඒක අපි ඉතින් අනේ අපොයියානේ ඉසాత බඳගෙන ඇඬුවට ඒ ගිය වාරකදී එන වෙලාවල් තියෙනවනේ අපම්. අන්නේ එන එකේ තොරතුරු නැතුව අපව වෙන්නේ කෙලින්ම අනායාසයෙන්ම එනවද? ආයාස කරන්න ඕනද? අනායාසයෙන් තමන්ගේ හිතපු කර්මස්ථානෙම ඇවිල්ලා ඉතිරිලා කරගෙන යනවද? එහෙනම් දැන් දිගින් දිගට ඊට පස්සේ පල්මත් වෙනවද කියන අවස්ථාවක සපේලා උත්තර දෙන්න බැරුව මේ මේ කියන කෙනා ඇත්තට වරද්දාගත්ත කෙනෙක් වෙන්න බෑ. හොඳ ඇති. නමුත් මේ ආපහු එන ගමනට ටෝච් එක ගහලා බලන්න නැතුව ආපහු එන ගමන පිටවෙන්ද විස්තර දෙන්නේ නැතුව අන්තිමට පශ්චාත්තාපයක් විතරයි ඉතුරු වෙන්නේ. මොකද නීරස වේගනේ යනකොට අරමුණු රසෝ වෙනවා. නැත්නම් හිත නින්දට වටනවා. නැත්නම් සැක කරනවා. ඒ කියන්නේ දැන් ට්‍රික් එකක් සෙල්ලම් කරනවා. උන්ට යන්න හරිද? ට්‍රික් එකට යන්න හරිද? නිදෙන් අවදි වෙන්නේ කොහටද කියලා බලන්න. මේ කියලා කරන නිදෙන් අවදි වෙනවා ආයෙත් මම බලනවා ආයෙත් නිදට යනවා කියලා බොහොම හොඳයි ඒක. ධෛර්යය තියෙනවා උනන්දුව තියෙනවා. නමුත් දැනගන්න ඕනේ මේ අවදි වෙනකොට මේ අරමුණට හිත යන්නේ ඒක ආයාසයෙන් කරන දෙයක්ද අනායාසයෙන් කරන දෙයක්ද කිව්වොත් මම හිතනවා බොහොම සාකච්ඡාවකට හොඳ පසුබිමක් ලැබෙනවා. මම ඊයේ මුගක් වෙලා ගත්ත මේකට කියන්නේ මේ ගැන අපි දන්නේ නැතිකම නිසා තමයි අපි ඒක දැන කරකැවෙන්නේ. හිතම අමාරු වෙනකොට හිත මොකට ඇවිල්ලා තියෙනවද? අමාරු වෙටින් යන පශ්චාත්තාප වෙන එක නෙමෙයි ප්‍රශ්නේ ඒක නම් වෙලා තියෙන ඇති වෙන්නේ. ආපහු එනේගේ නම්බුව දෙන්න කවුද? නම්බුව දෙන්න තොරතුරු කො. ඒක පිළිබඳව බලන්න අවධානය කො. ඒක තමයි අපි මේ කමඨාන් සූත්‍ර කිරීමකින් බලාපොරොත්තු වෙන දේ. ඒකටයි මම අවධානය යොමු කරන්න කැමති. ඒ නිසා ඕකම නින්දට යන්න ප්‍රශ්නයක් නැහැ. බලන්න ආපහු එනකොට අරමුණට එනවද? ඒක ආයාසෙන් මීහරකෙක් නාශනුවක් දාලා බැඳගත්ත මීහරකෙක් අතගෙන ඉන්නවා වගේ අරමුණට ගන්න ඕනේ නැත්නම් හිත ස්වභාවයෙන්ම අරමුණට එනවාද ආවට පස්සේ ඉස්සල නතර වෙච්ච තැනින් දිගට කරගෙන යනවා නම් මේකට නිදක් කියන්න බෑ නමුත් අරතරතුරු නැතුව හිතලා උත්තර දුන්නට yaadෙන්නේ නැහැ ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කැමැති නම් සාකච්ඡාට විචිත්‍රත් එකතු කරන්න මේක විස්තර කරන්න කියලා ගිය ඔය ක්‍රිකට් එකේදී හැම දවසෙම ප්‍රශ්න අහුවා හැමදාම අන්තිම දවසේ සායිවන් නම් කෙනෙක් හොඳයි ස්වාමීන් වහන්සේ. ඊට ස්වභාවයෙන්ම ආපහු එනවනම් මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? කොහොමද ඒක අපි පාවිච්චි කරන්නේ කියලා. මොකද එදාට තමයි යෝගාවචරයක් වෙන්නේ. මේ වෙන්නේ වල හොඳ පැත්ත බලන්න පටන් ගන්නවා. ඒක දකින්න එක හෝ දැකලා වාර්තා කිරීම භාවනාවේදී කුෂ්ඨ ඵලයක්. ඊට පහුවෙන්ද දුණා ඉවර කළා අනුශාසනා කරනවා මකමට අනුශාසනා කරන දෙයක් නෑ ඒක ඉවරයි මම මෑණියන් එහුව මෑණියන් අහපු ප්‍රශ්නේ මතකද මන් දීපු උත්තරේ මතකද අන්න ඒක පිළිබඳව පොඩි විග්‍රහයක් මේ සභාවට කරන්නේ ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙතෙන්ද ගෙනලා සාකච්ඡාව නතර කරයි කිව්වා අටසරයක් එක්කෙනෙක්වත් කට උත්තර දුන්නේ නෑ මට මේක වෙලා තියෙනවා කිව්වා මට තේරුණා කිව්වා හිත ස්වභාවයෙන්ම ආපහු එනවා අරමුණට මම කොහේ ඉච්චර තමයි මෑණියන්ගේ අනිකට එකේ තියෙන වෙනස ඒක සිද්ධ වෙන එක දැකලා තියෙනවා. දැකලා සත්‍යලා කියන්න පුළුවන්. ඒසොට ඒක පිට යන එක දිගටම යයි. ඒකත් පස්සේ කතා කරනකොට ඇතුළට එන හැම වෙලාවකම පශ්චාත්තාව නොවීමයි මානසික කරදර නොගැනීමයි ආතතියකටපත් නොවීමයි නිවන කියන්නේ. අලින් ප්‍රශ්න උත්හාසන මොකද්ද නිවන කියන්නේ? මම කියන නිවන තමයි ආපහු දෙකට එනකොට මේ මම මෙච්චර භාවනා කරපු නිසා දැන් හිත පිට ගියේ හිත ස්වභාවයෙන් එනවනේ. මම ඒක ගැන කනගාට සන්තෝෂ වෙනවා මිස ඊට පස්සේ හිත පිට යෑමකට කනගාටු වෙන්නේ නැහැ. ඊට පස්සේ හැම කනගාටු කාරණාවක් පිටිපස්සම සන්තෝෂ වෙන කාරණාවක් තියෙනවා. මේක තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. අපි කියන්නේ මොකද වචනයක් කියන කිව්ව කිව්ව ඉන්නේකනේ. නෑ ආපහු ගෙදරට එන හිත ආදර ගෞරව කරලා අනේ කො බොහොම හොඳයි. ඔබ කොයි කොයි තුතු කුඩි ගියක් තමයි ගෙට එනවනේ. හිතේනකොට හලකන්න පුළුවන් වෙන්න දැකලා බලන්න බෑ ඒක බලන්න බෑ නෑ මේක පිළිබඳ හොඳ අවදීන් බලන්න ඕනේ ඒකේ අනිවාර්යයෙන් ඒකේ වාක්‍යයක්වත් අඩු ගන්න කමඨාංගුද්ද කියන්නේ වාර්තාට ඇතුල් කරන්න එපා ඇතුල් කර දවසේ තේරෙයි ආය කමඨාංග සුද්ධ කරන්න ඕනේ නෑ මම ඒක කියන්නේ කවදාහරි හිත ආපහු ගෙදර එන එක තමයි දකින්න පුළුවන් නම් ඒක වාර්තා කරන්න පුළුවන් නම් එදා ඉඳලා පොසිටිව් තින්කින් ඊට පස්සේ ආට කමඨාංග සුද්ධ කරන වාර්තාව ලියනකොටම තමයි තේරෙන පටන් ගන්නවා දැන් ගුරු රෙක්නසෝ මට ගොඩේ ඉන්න පුළුවන්. ඉත පිට යන්නේ කියයි. මම තේන හැම වෙලාවෙම තමයි දන්නවා දැන් මගේ හිත අබහුවල ගුරු වෙන නිසා නෙවෙයි බුදුහාමුදුරුවෝ නිසා නෙවෙයි වෙන එකක් නිසා නෙවෙයි මගේම ඇතුළෙම තියෙන මොකක්ද ගතියක් නේ. එච්චර තමයි බඳින් තියෙන කල්යම් මිත්‍ර අපිට. ඒකෙදිත් අපි උත්තර බලාපොරොත්තු වෙනවා අරස් ප්‍රශ්නයක් ඇහුවම උත්තර නැත්නම් අපි ඊගා ප්‍රශ්නට. සර්වර් සරණයි කර ස්වාමින් වහන්සේ ආනාපානයේ සිදුවී ගොස් වචෙන් වචනයෙන් විස්තර කරන හැකි හිස අවකාශයක් අත්දැකීමි. මේ මුලින්ම අහම්බයක් වත් දැන් නිතර නිතර අත්දකින්නට විනාඩි 10 15 වරින් වර එක පරයන්ක තුන් වතාවක් වශයෙන් අත්දැකීමි. මේ අත්දැකීම වරින් වර වෙනස් වෙනස් පැති කඩවලින් ගැඹුරු අත්දැකීම් පිළිකන ස්වභාවයක්ද දක්වයි. එක් වර්ගදී මේ කිසිම සිදුවිල්ලක් නැති කිස් බවක් දැනේ. තවත් වර එක අත්දැකීම ඒ මොහොතට පමණක් වරහන් ඇතුලේ මූ වෙන්නරේ බව දැනේ. මේ අත්දැකීම නිසාම මට දැන් සාමාන්‍ය ලෝකයේ ජීවිතය පැත්ම ආදී සියල්ල සිටෙහිම මායාවක් බවද දැනේ. එම නිසාම අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ආදී මායාවක් බවද දැනේ. ඉතින් කල් පැවතුනේ රැවටීමක් මුලාවක් සිටින් වූ දෙයකට අසු වීමක් යයි දැනේ. මා අවුලකටපත් වී නැති බව ඉතා හොඳින් වැටහි. සෑම විටම ලැබෙන අත්දැකීම අලුත් පැතිකඩක් හා මේ එකම අවබෝධයට මඟ පාදයි. එනමුත් මේ යථාභූතය සම්මුති ලෝකයේ ජීවිතයට කලපා ගන්නට සිදු වී තිබේ. කරුණාකර උපදෙසක් දෙන්න මැනවි. අත උපදෙස් අවශ්‍ය කරන්නේ ඔය ටික ඇති. ඒක ඒක පොයින්ට් එකක් මම කැමති මේකට මේ සර්ච් ලයිට් එකක් දාන්න, ෆ්ලෑෂ් ලයිට් එකක් ගන්න. ඔය විදිහට ඒ විවේක ස්ථානයට පැමිණෙන එලිපත්ත. අද මේකට ඇතුල් වෙන තැන ආවිම ඉලෙක්ට්‍රික්. අපි යම් යම් දේවල් වල පැටලලා ඉඳලා ඉඳලා නැත්නම් මානසික ආතතිය කියලා මානසික ආතතිය ලීඩ් වෙලා ලීඩ් වෙලා ලීඩ් වෙලා ලීඩ් වෙලා සම්පූර්ණ අවකාශයකට වැටෙනවා. එතකොට මේ මානසික ආතතිය ලිහිල් වීමේ අන්තිම නැත්ත. දැන් නැත්නම් වෙන විදිහට ආනාපානෙ ගෙවිලා ගෙවිලා ගිහිල්ලා ඉවර වෙන චිත්තක්ෂණය. හරියට මුළු රැය ගත කරලා අරුණ නගින වෙලාව වගේ. අන්න එතන සම්පූර්ණ අවදියෙන් හිටියොත් අපේ හිතේ දෙන උපරිම ප්‍රණීත භාවය එතන තියෙනවා. උගාකලට එක මායාකාරීව සිද්ධ වෙන මේක පහකට තේරෙනවා. ආත්‍ත්‍යගතව අරමුණත් එක පටලව පටලව මෙනෙහි කර කර සතිය පිට පිට ඉඳපු ගමන් පහකට තේරෙනවා කිසිම ප්‍රයත්නකින් තොරව හිස් තැනකට එනවා. නමුත් ඒ එකවර වෙන එකක් නෙවෙයි. මේක බොහෝම ක්‍රමිකව මේකෙන් ඉඳලා ඒකට යන වෙලාව. අන්නේ ඒ සංදිස්ථානේ ඒක ඒක ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් ඉන්නේ මේක නැවත නැවත වෙන කෙනාට තමයි. එහෙමනම් අනපන සිං වෙනකොට දැනගන්න ඕනේ දැන් ඔන්න මේ මාරුව මල පැන්දිල්ල ඉරි පැන්දිල්ල මායාව බැඳුම කරන්න හදන වෙලාව. කොහොමද මේ දර්ශනයක් තිබුණ තැනද දර්ශනයක් නැත්නම් යන්නේ? කොහොමද අරමුණක් තිබුණ තැනද අරමුණක් නැත්නම් යන්නේ? කොහොමද ප්‍රණීතියක් ප්‍රාර්ථනාවක් තිබුණ තැනක ප්‍රණිති නැති තැනට යන්නේ කියලා මේ එතෙන්ද බහින තැන තොට ඉම දෙපත්ත එකට ලැහැතිලා හිටියොත් උඟක් කරලා පරියන් කෙනේ ඕන වෙලාවක ඒක සිද්ධ වෙනවා. ඒකෝට තේරෙන පටන් අර ගන්නවා. එතනදී තමයි අපේ ඉන්ද්‍රංගේ සත්‍තා, විද්‍ය සති සමාධි ප්‍රඥාකේ ඉන්ද්‍රංග උප්පරීම ප්‍රණීත භාවයේ තියෙන එක. දැන් මෙතන පොඩ්ඩක් ඒක මල්ලෙන් ගහලා පයින්නවා. ඒ නිසා නරක නෑ ඒකලත් ඇති හොඳ තැනකදී. නමුත් මේ වෙන වෙනස මේ තට්ටු මාරුව වෙන හැටි බලන්න හිටියොත් මෙරිලා උපන්න බොහෝ නරලා උපන්නට බොහෝම සමානයි. ඒක ලෝකෙක මැරලා අලුත් ලෝකෙ උපදිනවා. ඒ හරියට මේ මර මරණය සජීවයේ විදිනවා. එහෙම නැත්නම් තවත් කියනවා නම් නින්දට යනවා සිහියෙන් වගේ. නින්දට සිහියට ගියාට පස්සේ නින්ද ගියාට සිහිය නෑනේ ඉතින් ස්වභාවයනේ. නමුත් අපිට පුළුවන් නම් නිින්දට යන්න සිහියෙන්. ඒක දැන් දන්නවා තමන්ගේ තනි කරම ඉඳුරන්ගේ සම්පූර්ණ අයින් වෙලා ආරමුණු කරන අයින් වෙලා අර ඉඳුරන්ගේ ආරමුණු ගන්නවට වැඩිය බොහෝම ලස්සන සුන්දර සමතුලිතතාවයකට එනවා. අන්නේ මාරුවට හිත දාගෙන වැඩ කරන්නේ කරන කරන තමයි තියෙනවා මේ එකක්වත් පූර්ණික ආපුවානේ මේ මනුස්ස හිතේ තියෙන දක්ෂතාව. අපිම දන්නේ නැහැ, අපිම දැක්කේ නැහැ, මේ බුදුහාමුදුරුවෝ විතරයි තියෙන, රහතන් වහන්සේලා විතරයි තියෙන කියලා මෙවුවා ගාලක අතර تعلق කරනවා. හිත ප්‍රණීත වෙනකොට අර වගේ හීන් මාරු වෙන තැනදී හොඳට බලහිනකොට පේනවා මනුස්සකම කියලා කියන්නේ ඔයිටත් වැඩිය සියුම් දෙයක්. ඒ දේ මණිකක් කොට ගන්නවා වගේ. වරගත්ත මණිකක් කපලා උපදාන වගේ. ඒක උතුම් කරන්න අපිට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කාමේ ඉන්නකම්. රූප බලන තාක්කල් රූප රස විඳින තාක්කල් ශබ්ද රස විඳින තාක්කල් ගන්ධ රස පහස රස විඳින තාක්කල් මේ නිර්ආමිෂ සුඛයට වෘත නැහැ සංසාර ගණන් අවුරුදු ගණන් කිලෝරක් නැතුව අපි විඳින්නේ රූප විඳින්න හදනවා ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒක ගිවන් වෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැන නිරුද්ධ වෙන තැන බලන්න ගියාම හිතමරා ගන්නවා කැස්බැඳුම් කරනවා ඉතින් පැන්නුම් මල් පැන්නුම් කරනවා නිසා එතෙන්නම අවධානය ගන්න හිතපාව. මේක මේ මාරුවකදී දෙවන්නේක් බලනවා වගේ එතන තේරෙන පටන් ගන්නවා. මේක මනුස්ස ස්වභාවික තර්ක මනස කියන කවදාකවත් කරන්න බෑ. බුදුබණම අහන්න ඕනේ. භාවනා කරලා මේ මාරු වෙන්න අරින්න ඕනේ වෙලා ඉවරලා නෑ කලබල වෙන්න දෙයක් නෑ. කොහොමද මේ පෙරලිය? ආමිෂ සැපේක ඉඳලා නිරාමිෂ සැපේකට කියන්න පුළුවන් තැන කියලා කියන්න පුළුවන් කියන්න බැරි තැනකට මම මේ ඇවිල්ලා දී වෙලා දී වෙලා නැදි තැන්න යන හැටි මේක බලාගත්තොත් ඒ කඩීම නොබෙලුවත් ප්‍රශ්නයක් නෑ නමුත් උනන්දු වෙන්න පුළුවන් නම් දැනගෙන ඉතින් යන්න පුළුවන් නම් ඒක අපි භාවනාවට කරන අනුග්‍රහිතයක් කියන එකට කියනවා විපස්සනා අනුග්‍රහිතය මේ දේ දවල් එළිය වෙන්න ආරිනවා ඉතින් මේකට සූත්ත කියන්නේ thin slicing of time කාලේ කුටි කුටි වශයෙන් යන දෙන්න හැම පුංචි දෙයක්ම තාමත්ම සවිස්තරව බලපන් විශේෂයෙන්ම අර මාරු වෙලා. බලන ඉඳ ගියාම තමයි තේරෙන පටන් අර ගන්නවා. අපි මේ එහෙම් බලන දෙයක් 40 ගුණයක් ලොක් කරලා බලන මයික්‍රොස්කෝප් එකකට දැම්මම පස්සේ ඕක පේන්නේ නැහැ. ඔබ 300 ගුණයක් ලොක් කරලා බලන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මම මේ මොකක්වත් ඕක නැහැ. සම්පූර්ණ වෙනස් දෙයක් වෙනවා. මේ වගේ අර කාලය අතින් තාමත්ම නැත්නම් සජීවීව සතිය දාන හිටියොත් සම්මෙති ලෝකේ කියාගන්න බැරි මොකද්ද පිළිමාරුවක් මාරුවක් මේකෙ තිබෙනවා ආතතිගත බන්ධනගත ආවේගගත පීඩනගත හිත එකපාරට නිදහස ආයසරක ආතතිගත වෙනවා ආය නිදහස වෙනවා ඉතින් මේකදී ආතතිගත වෙන පැත්ත නෙවෙයි බලන්න ඕනේ ආතතියෙන් ඉඳලා නිදහස වෙන තැන බැලුවොත් මේකට මේකෙක් කල අවධානය නොකිරීම නිසා අපිට මේක රසී කර ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ උපදේශ නැති උනත් ඔය පාර ඉස්සරහට යනවා ඒක විශ්වාසයි. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ අන්න අත්ින්න පුළුවන් නම් ටෝච් එක ගන්න. සර්ච් සයිට් එක දාන්න. අරමුණ ගිවිලා නතර වෙන තැන නැත්නම් අර විවේකයේට බැස ගන්න තැන ආතතිය ඉවර වෙන තැන. විස්තර කරන්න යන්න එපා විස්තර කරන්න බෑ. ඒක ඉතින් එහාට වචන පාවිච්චි කරන්න බෑ. නමුත් අත්දකින්න පුළුවන්. අත්දකින්නකොට තේරෙනවා තව තවත්. ඒ ඉන්ද්‍රිය ධර්ම ඉතාම ප්‍රණීත වෙනවා. නිකම් මේ වදයක් හපලා කන්නා වගේ ධර්ම රසය තේරෙන්න පටන් ගන්නවා. අපි යන ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සාකච්ඡා වුණ සතිය සංඥාව තාම අඩු මට්ටම පිළිබඳවයි වහන්සේගේ උපදෙස් පරිදි සැකහැරගත් පසුව ඊයේ හවස භාවනා පරයන්ක සියල්ලේ අදුදී පරයන්කල සිත මෙම தත්ත්වයට ඉබේම යොමු වුණා. මේ අනුග්‍රහ කළ යුතුද? භාවනා පටන් ගෙන විනාඩි 45ක් පමණ සිත මේ එළියට එයි. එවිට නැවත මෙම தත්ත්වයට යාමට උත්සාහ කළ යුතුද? මෙම தත්ත්වයේ වැඩි වේලාවක් සිත පැවැත්වීමට උත්සාහ කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ඒකෙත් දෙවිපසක් වෙනවා. ඔය බලනකොට අපි ගත්තොත් මේ කක්කවලට වැටලා හිටපු කෙනෙක් උඩාවට පස්සේ අහුවත් ආයෙ කක්කවලට යන්න එතකොට යන්නද කියලා ඌරෙකුත් නම් කියතයි කක්කවලට බලන්නේ මිනිසෙකුට ඉතින් කියනවා කක්ක ගඳයි උඩාවේක උඩ හොඳයි නැත්නම් හොඳයි කියලා කියතයි ඒක ඇත්ත කවුරුත් කියන්න ඕනේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා මේ දෙකේ වෙනස පෙන්වුවාට පස්සේ හිත දන්නවා මෙතන ඝර්ෂණය මෙතන කැටුම මෙතන පීඩනය මෙතන ආතතිය මෙතන අසහනය මෙතන ගැටුමක් නැහැ, පීඩනයක් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් මේ දෙකෙන් මොකද්ද කරන්න ඕන කියන එක අපි කෙරුවත් නැතත් සිද්ධ වෙනවා. හැබැයි බුදු දහමේක විදියකට මේකට අනුග්‍රහිතයක් නෙවෙයි. මේකට කියන්නේ සමාදන් වෙනවා. ඒකට කියනවා එළඹ වාසය කරනවා කියලා. මම උපයාගත්ත මේ වටිනා දේක එළඹ වාසය කරනවා සමාදන් වෙනවා කියලා කියන්නේ ඕන වෙලාවක ආයෙ කක්කවට වැටෙන්න පුළුවන්. ඒක නිසා මේකට ආඩම්බරුණයි කියලා මේකට යන්න බෑ. අනේ ඇති අන්නම් බුදුන්ට පිංසිද්ධ වෙන්නේ. ධර්මයට පිංසිද්ධ වෙන්න, සංඝයාට පිංසිද්ධ වෙන්න, සීලයට පිංසිද්ධ වෙන්න මෙතෙන් ආවා කියලා. ඒක සමාදන් වෙනවා කියන වචෙන් තමයි අනුමෝදන් වෙනවා, සමාදන් වෙනවා, එළඹ වාසය කරනවා, උපසම්පාදනය කියලා කියන්නේ ඕකයි. ඒක අනුග්‍රහිතයක්ද පුහුණු කරන්න පුළුවන් එකක්ද නැද්ද කියන මම දන්නේ නැහැ. නමුත් මේ පුහුණු කිරීමක් වුණා නොකරුවත් ස්වභාවයෙන්ම හිත ඝර්ෂණයේ තියෙන තැනට වැඩිය ඝර්ෂණ නැත්තන කියලා. කෙලස් තියෙන තැනට වැඩිය කෙලෙස් නැත්නම් ප්‍රිය කරනවා. යතුමක් ගහපා දීමක් තරගයක් තියෙන වැඩිය නිතරම ජය පිළිසුතු අගය කරනවා. ඒ නිසා මේක නැවත නැවත දෙනකොට ස්වභාවයෙන් මේ තර පැත්තට යනවා ඒක නිකම් මේ ප්‍රෙඩික්ෂන් එකක් එහෙම නැත්නම් ප්‍රකාශයක්. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ යෝගාචර කරනකොට මොකද්ද වෙන්නේ කියන එක. අනුග්‍රහ කරන්න පුළුවන් සුතමේ ඥානෙ තියෙන කෙනාට විතරයි කියලා බුදුමකක් කියන්නේ. සුතමේ ඥාන නැත්නම් දන්නේ නැහැ නේ අරක දන්නේ නැහැ මේක දන්නේත් නැහැ. එතකොට මට බේර ගන්න බෑනේ සුතමේ ඥානෙ තියෙන එක නම් දන්නවා. මෙතෙක් කළා හිතේ ඝර්ෂණයක දැන් ඝර්ෂණය අඩු වුණා. මෙතෙන් තැවීමක දැන් තැවීම නැහැ. මෙතෙන් ලැබෙන උපයන්න ඕන දෙයක දැන් මේක නොමිලේ ලැබෙනවා. අනායාසයෙන් ලැබෙනවා. මෙතන තියෙන එක කවුරු හරි පරද්දලා ගන්න ඕන ජය මෙතෙන් නිකරග ජයක්. හැබැයි මේක කියන්න පුළුවන් මේ ලැබ වේග නම් කියන්න බෑ. ඉතින් ඒ සුතමේ ඥානෙ තියෙන එකට ඒ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා ඔබ දෙන්න දුන්නත් ඔය පැත්තට හිත යනවා. කරන්න හදන්නේ උනන්දු කරන එක, ධෛර්ය කරන එක, සමාදම් වෙන්න, පිළිඹ වාසය කරන්න, උපේචි සම්පාදේති උපසම්පාදනය වෙන්න, අනුමෝදම් වෙන්න. අපිට වෙලා දෙන අපි දවස පුරා සෑහෙන වෙලාවක් උදේකලාව ගත කරනවා. නමුත් අපි උදේකලාවට වෛර කරනවා. අපි සෑහෙන වෙලාවක් විවේකීව ගත කරනවා. අපි විවේකයට වෛර කරනවා. අපි සෑහෙන වෙලාවක් චිත්ත සාමය ගත කරනවා අපි එකට වෛර කරනවා මේ සමාජශීලී වෙන්න තියෙන මේ පාහර ගතිය. අර කාගේ කරන දන්නේ නැති නිසා ඒක මුසුප්පු වෙලා තියෙන්නේ. විවේක දුන්නට ඒක පරාජයක් විදිහට බාර ගන්නවා. විශ්‍රාමයක් දුන්නට උදේකලාව දුන්නට පරාජයක් විදිහට බාර ගන්නවා. ඒ නිසා හිත අර තර්ක හිත ආයෙත් ගිහිලා ගැටුමට, ඝර්ෂණයට, ආතතියට යලතු වෙන නතු වෙලා ගත කරන ජීවිතයක් තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ හම්බෙලා තියෙන වාසනාව. හම්බෙලා තියෙන විවේකය. හම්බෙලා තියෙන මේ විස්රාමය මුක්කින් හරි දැනගන්න. සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනා වශයෙන් දැනගෙන ලැබුණට පස්සේ ඊට ගරු කරලා අනුමෝදන් වෙලා සමාදන් වෙලා ජීවත් වෙනවා නම් ඊතර නැවත කෙලෙස් වලට අදින ගැතියට ලැජ්ජයි. අතර සුත්තමේ ඥානෙ නැති නිසා අතර පළවෙනි ප්‍රශ්නේ ගැටි හරි සාධාරණ. ඇයි භාවනා කරන්න කියලා දන්නේ නැති නිසා කොච්චර භාවනා කරත් වලටුවක් වෙන්නේ. අපි දෙක නැති කරන දේ අපි සාකච්ඡා කරලා. නැවතනට භාවනා කරනවා සාකච්ඡා කරනකොට තේනවා මේ කියන විවේකයේ ඔය තරම දුර්ලභ දෙයක් නෙවෙයි. මේක තිබුණාට අගය කරන්න දන්නේ නැති නිසා අපි මේ කාලකන්‍යයට ලස්සන ගෑණියක් දුන්නට කාලකන්‍යයට තේරෙන්නේ නැහැ ගෑණි පරිණත තුනක්. ඉතින් මේ ටෙලිමැටි කෙනෙකුට කාලකන්‍යා කාලකන්‍ය කුමාරයා අද ඒ දුන්නේ අපිට අතික කියලා ගෙතිලාචා ෆික් කියලා දෙන්නේ. අන්නව ගහ ගන්න නගිනවා. ගහ ගන්නලා කනවා. දැන් කනාත ගෑණි කියනවා මේ බැලුව අලුත. අනේ මට ගෙඩියක් කඩලා දෙන්න බෑ. ඇයි පිටත් අතපය තියන්නේ කියලා කහකුවයි මට කියන්නේ කියලා ගෑණි. ඊට පස්සේ මිනිහා බැලුවා පස්සේ ගෑණි දණිපණි ගහගෙන ඝාතනය කරපස්සේ කටු අකුලක් වෙනවා අරකට දාලා ආතව කකා හිටපි මම යනවා කියලා යනවා. ඉතින් කාලකන්‍යයට ගෑණියක් දුන්නා කාලකන්‍ය දන්නේ නැහැ නඩත්තු කරා. කුල කාන්තාවන නඩත්තු කරන දන්නේ නැහැ. කාමභෝගී ඉන්න මිනිහට කවදාක විවේකේ තේරෙන්නේ නැහැ. කාමභෝගී මිනිහට කවදාක හුදෙකලාව තේරෙන්නේ නැහැ. කාමභෝගී මිනිහට කවදාක විශ්‍රාමයේ තේරෙන්නේ නැහැ. යාට තේරෙන්නේ ඒක පාළුයි, කම්මැලි, නීරසයි කියලා. ඒ තුන් නඩ බාර ගන්න තමන කරන්නේ. නමුත් යම් ජීවන රටාවක යම් වචනසි හැසිරීමකින් යම් ක්‍රියාකාරකම මේක නැවත නැවත පේන්න අරින්න පුළුවන්. මේ විස්රාම තන මේ විවේක තන මේ උදකලා. බුදුරජාණන් වහන්සේ කිව්වා කාල් මාක්ස් කිව්වා ස්වභාවයෙන් අපේ හිත හොඳයි. මේ කාමයට තියෙන අහිංජන ගතිය, කඹරන ගතිය නිසා අරග අදිනවා කුණට. එසා නැවත නැවත පේන්න දුන්නොත් ස්වභාවයෙන්ම හිත යන්නේ ඒ ප්‍රකෘති નિરાයාසයෙන් ගන්න පුළුවන් විස්රාමයක් තමයි. ඒක ජන සං මේ ජන විඥාණයට කියලා දෙන්න බෑ. නමුත් තමන්ට බුද්ධ විදින්න පුළුවන්. ඒ නිසා ජන විඥානේ ඕන දෙයක් කියපුවා. මේ සෙනක ඕන දෙයක් කියපුවා. ඒ තමන් ඒ පැත්තට ඇදෙනවා නම් අපිට බුදු රැස් විහිදෙනවා. ධර්මයේ තේරෙනවා. සංඝයා කියන්නේ කවුද කියලා තේරෙනවා. එහෙම නැත්නම් මේ ඔක්කොම තේදී ආයේ මේ සබේට කලයට ඇදෙනවා නම් ආය කාමයට ඇදෙනවා නම් ඉතින් මේ ධර්ම මුසුක් වෙලා බලහිනවා මේ දුන්නට බාර ගන්න යන කාලකන්‍යාට කුලකාන්තාවක් දුන්නට නඩත්තු කරන්න දැක්කේ. ප්‍රශ්න දෙවි කොටස මේ සම්බන්ධව විස්තර කෙරෙන ඔබ වහන්සේ විසින් මෑතකදී නිසරණ වනේදී දේශනා කළ සූත්‍රයේ නම නැවත මතක් කර දෙන මෙන්න ඉල්ලමි. මෙම දේශනාව වෙබ් අඩවියෙන් හෝ CD තැටියක් වගේ ලබා ගන්න හැකියි. දෙවන් සරණයි. මොනවා ඉල්ලනවද කියලා මට තේරෙන්නේ මම ළඟට ඇවිල්ලා අරක දෙන්නේ කියනවා මොකක් ඉල්ලවද කියලා මට දෙන්න මම කොහොමද දන්නේ ඔක හැම දේශනාවකම තියෙනවා එකම මම කරපු මම දන්නේ එකම සූත්‍ර දේශනාවකත් ඔය කොටස පන්නලා ගිහලා තියෙනවා නමුත් මේ ඇහිච්ච එක මොකද්ද කියලා මම දන්නේ නැහැ ඒ නිසා ඒ තමන්ට ආණ්ඩම්බ ජීවිතේ බලලා ඒකේ සුත්‍රමය ඥාන කියන්නේ ඕනෝකට අන්න අහවල කරන අහවල සූත්‍රය මේක මම දන්නේ ඉල්ලන්නේ කියලා කිව්වම පස්සේ ගන්න බලන්නක මට අර කොහොනේ කියලා ඇඬුවට මොනව කරන්නේ මම දන්නේ මොකද මොකේද රිව කරන්නේ කියලා මට කියන්න බෑ මොකද හැම වෙලාවෙදී මේක එක එක දෙයක් ධර්මදේශනාදී විස්තර වෙනවා විස්තර කරනවා හැම කෙනාටම ඒක ඇහෙන්නේ නැහැ ක්ලික් වෙන්නේ නැහැ ක්ලික් වෙන්නේ විශේෂ සූත්‍රයකදී වෙන්නේ නැහැ ඉතින් ඒක මොකද්ද කියලා මම හිතුවට ඇත්තටම මට කියන්න අමාරුයි දැන් කරන්න අමාරුයි මම ක්ලූ එකක් නැහැ නේද ඒක ඔය පටන් ගන්න එක නම් ඔය සංඥාව සහ සතිය ගැන කතා කරනවා. කලහවිවාද සූත්‍රය, පුත්තපාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍ර වගේ ඒවා ඔය සංඥාව හරහා විස්තර කරනවා. ඒ නිසා මේ කියන එක සමාහලට ඔබස් කරන එක හරියට. පොට්ටපාද සූත්‍රයෙන් නැති පොට්ටපාද සූත්‍රයෙන් නම් ඒක දීගනිකාය සඳහන් වෙන සූත්‍රයක්. පොට්ටපාද සූත්‍රය මොකද්ද කියලා මට මේ පියාගෙන් අහුවත් හොයලා දෙයි. පුළුවන්නේ ඒ නිසා පියාට දානක් දෙවෙනකයි තියෙන්නේ ඩිස්කෂන් එක ඉවරනට පස්සේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මෙනෙහි කළ යුත්තේ පවත්වා ගත යුත්තේ කුමන මානසික කාර්යයක්ද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා තිබෙන සරණ. ඔය ඒ කරන එකන පරියන්කේදී කොහොමද මානසික කාර්ය කරන්නේ? මොකේදී හිත පාත්තන්නේ කිව්වොත් මට ඒ ආශ්‍රයෙන් කියලා දෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මූලික ප්‍රතිස්පත්තියට යොමු කරන්නේ. ඒක පැහැදිලිවම කියලා තියෙනවා. මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකදී සක්මන ගැන අහනකොට මට හොඳ ඉඩක් තියෙනවා. මට කිසි ආයන සක් පරියන්කේදී කොහොමද කරන්නේ? ඒ දේ කිව්වොත් මට ඒ වචන සෙට් එකෙන් ඒ ඉදිරිපත් කරන ක්‍රමයේ කියදැක මෙන්න මේකයි මේකෙදී කරන්නේ. එහෙම නැත්නම් පොදුවේ කියනකට වැඩිය හරිය ලේසි. මූලික උපදේශ පන්තියේ ඒ සක්මන් භාවනා කොටසට යොමු කරන්න දෙන්න. යොමු කරන දුරවසේ ඒකේ හරිය සක්මන්ට සාපේක්ෂව ගොඩක් වෙලාට ඒ කියන්නේ එහෙමයි. සාපේක්ෂව මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා කියනවා. ඒක අවුකන් දීලා බලන්න. එහෙම නැත්නම් මේ සභාවට ඉදිරිපත් කරන්න තමයි මොකද්ද පරියන්කේදී කරන්න කොහොමද අත්දකින්නේ කියලා. එතකොට මෙතනදී අපිට විසඳන්න පුළුවන්. උත්තර ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැත්නම් අපි නඩුව විසි කරනවා ඊගාකට. ගරු ස්වාමීන් වහන්සේ සක්මනේදී සිහියෙන් සිටින බව දැනේ. නමුත් පරියන්කේ සිටින විට කොහොම විට නිදිමතේ හෝ නිද්දේ සිටින බව දැනේ. මේ ශාරීරික හා මානසික වෙහෙස නිසාද නැතුව තලසකම නිසාද මෙම தත්ත්වයේ මගහැරගන්නේ කෙසේද? කොහොමදෙත් ඒ සක්මනේදී මොකේද අවධානය යොමු කරන්නේ දැන් ඒ අවධියක් තියෙනවා නම් ඒ අවධිය කොතෙන්ද අවධානය යන්නේ? අය ගැට ගන්නතද සතිය පිළ තියෙන මොකේද කියලා දන්නවනම් හරිය ලේසි උත්තරේ. ඒකට පරයන්කේදී මේ නිදිමත ගතියේදී තමයි උත්සාහ කරන්නේ මොන කර්මස්ථානෙද වඩන්න ආනාපාන සතියේ බින්දීම හැකීමේදී ඉඳගෙන ඉන්න ඉරියව්වද කියලා කියනවනම් ඒ කියන්නේ මේ කතා කරන භාවනා භාෂාව අරමුණත් එක්ක යන්න. එහි මතක් ආවට බඩගින්නක් ආවට කියනවා නිකන් ගම්මැදි හැලි. ඒවා නිකන් කාට කතා. අරමුණට සාපේක්ෂව මෙහෙම වෙන්නේ කියනවනම් ගැලීම නඩුවට අදාළයි. ඒ නිසා මේ කම්කාන් සුද්ධ කිරීම සම්බන්ධව මේ දෙන තොරතුරු ටික ප්‍රශ්නයක් තියෙන බව නම් මට තේරෙනවා. මොකද ප්‍රශ්න අදාළ මස් නැහැ. මට දෙන්න හදන්නේ හමයි තෙලුයි යටයි විතරයි. මම ඕකට කල්ලි දෙන්නේ නැහැ. මට මස් ටිකක් ඕන. ඕජාවට මොන. ඕජාව තියෙනවනම් මට විස්තර කරතයි. නැත්නම් මේකේ තියෙන විදිහට මට හිතා ගන්න බෑ කල්පණ්‍යංකේදී නිදිමතක්ද නැත්නම් අරමුණ කෙරේ නීරසකමක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඒ නිසා මොකද්ද මේ දෙකේදී කරන භාවනාව? මොකද්ද කර්මස්ථානේ? ඒකට ප්‍රතිචාරය ඒකට ඒක පිළිබඳව තමයි දැනෙන හැටි කියනවනම් ප්‍රශ්නට උත්තරය එතන තියෙනවා. ගොඩාක් අඩු අහක දාන්නේ මට පේනවා මේ නව උසාවි. කිසි කෙනෙක් අහලා ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. ඒක නිසා නඩු විසිකලා වේගාවට. එතකොට මේ බොඩි ෆීලිං එකේ ඉන්න වෙලාවදී මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියනකොට ඒක Tamanට තව කෙනෙකුට තේරෙන විදිහට විස්තර කරන්න පුළුවන් ද මෙන්න මෙහෙම දෙයක් මම අත්දැකගෙන කියලා. ඉඳගෙන ඉන්නකොට Taman සාර්ථක වෙච්ච වෙලාවක හිතේ කයේ තියෙන වේදනාව වින්දන දිහාට හිත ගියාට පස්සේ මොකද්ද බුද්ධ විදින්නේ? මොකද්ද Tamanගේ අත්දැකීම මොනවා කියලා. එතකොට කියන්නේ ඉඳගත්ත ගමන් රිදීම් කියලා කියන්නේ දුක් වේදනා කියන එකද නැත්නම් ඉඳගෙන ඉන්නකොට තියෙන මේ හැපීම් වේදනාවද කියන්නේ. ඉඳ ගන්නකොට තමයි රිදීම් කියලානේ වචන කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ වේදනා කියනකොටම දුක් වේදනා ගැන කතා කරන්නේ. බුදුහාමුදුර වේදනා කියලා කියන්නේ සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියන එකට ෆීලිංස් ගැන විතරයි. ඒතකොට ඉඳගත්ත ගමන්ම වේදනා දැනෙනවා කියන එක ලෝකෙන් කියනවා. ඒ කියන්නේ ඉඳගෙන එක චිත්තක්ෂණයක්වත් ස්පාසු වෙන්න දෙන්නේ ඉඳගත්ත ගමන් වේදනාවක් දැනෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා කැලලක් මිස් කරලා තියෙනවා. ඉඳගෙන අපි මේ හිත යොදන මම දැන් මෙතන ගන්න. ඒක අරගත්තට පස්සේ ඒ වේදනාව එන්නේ සෑහෙන විනාඩි ගානකට පස්සේ නේ. මොකද ඉඳ ගන්න අපි පහසුවටනේ. ඒ වේදනාවෙන් ඉස්සෙල්ලා දැන් හිත ඇතුළට ඇවිල්ලා නැත්නම් හිත තාම නන්නතර දෙන්නේ. ඇතුළේ ආවා සාර්ථකයි නම් මොකද්ද මම මුචි වෙන්නේ? මොකද්ද මගේ අත්දැකීම? මොකද්ද මම අත්විඳින දේ? කියන එක විස්තර කරන්න වෙන කෙනෙකුට බෑ. ඒක තමයි ඒකටම තියෙන සාධරකම. ඒ සාධරකමත් ඒ වගේම විචින දේ කියන්න පුළුවන් ගතිය. ඊට පස්සේ ඒක දිගේ තමයි කතාව යන්නේ. ඒක තමයි තේමාව වෙන්නේ කතාව. ඊට ටික වෙලාවක් යනකොට දුක් වේදනා එනවා. ඊට පස්සේ ඒ ආනාපානිනවා හැම වෙලාවකදීම ඒ දුක් වේදනා කපනවා, ඊටත් පුච්චනවා, ඊටත් අනිනවා වගේ මිලිකනවා, දැන් තැන් වලට ඇවිදිනවද කියලා. ඒ තොරතුරු පුළුවන් තරම් ඒ දුක් වේදනා කියන පොදු නමට වැඩි විස්තර ගන්නවා. ආනපාන පේනකොට අඩු ගන්න මේ ආස්වාසය මේ ප්‍රස්වාසය නෙවෙයි කියන පිරිසුදුකම. මේක ප්‍රස්වාසය ආනපාන නෙවෙයි කියන පිරිසුදුකම තියනවද නැත්නම් පොදු ආනපානද පේන. එහෙම විස්තර තියෙනවනම් හොයනවනම් නිදිමතකට යන්න බෑ. නේ? ඒ කියන්නේ අපි අර ගත්ත ඉඩ දිගේ රිංගනවානේ පොඩි පැලයක් හම්බෙච්චා ඉතින් කුඤ්ඤවසන වගේ. දිගට දිගට යන්න දැනට මට පේන්නේ පැලිර තියෙනවා. පොට පටන් ගත්ත කොටක් තියෙනවා. දැන් කරන්න ඕනේ ඒක විශේෂණය කරන්න. ඒක පතුරු ගහලා බලන්න, විචිත්‍රු කරලා බලන්න, සවිස්තර කරලා බලන්න. මොකද නැත්නම් හිත රටේම නින්ද. ඒ නිසා මේ නින්දට වැටීම නැති වෙන්න කරන්න තියෙන්නේ අරමුණ. ඉතර විස්තර බලුවයි කියලා අපිට සල්ලියක්වත් ලාභවත් සත්කාර මොනක්වත් හම්බ වෙන්නේ. නමුත් නින්දට වැටෙන වලක් කරන්න මේ තියෙන එක විචිත්‍රු කරලා මේක විභජ්‍ය වාදය කියන බුදුජානනාංශ කපල කොටලා බලනවා. එතකොට නිදිමත එන්නේ නැහැ. ඊට පස්සේ බලනවා මේ විදිහට ඉඳගෙන ඉන්නකොට අනායාසයෙන් කරන මේ ආසත් පස්සද්ධිය බලා සිටීම. රක්මන් කරනට ආයාසයෙන් ඉතිවිලි යොදලා කරන වම දකුණ බලනකොටයි මොකද්ද වෙනස කියන්නේ. එහෙම එහෙම විචිතුරු සොයනාසුලුව දක්නාසුලුව බලන්න ගියොත් අනේක භාවනාවේදී චේතන නැති නිසා ගැඹුරකට යන්න ඉඩ තියෙනවා. සක්මණේදී චේතනා සහිත යන්ති කරලා තියෙන සෙච්චර ගැඹුරක් නෑ නමුත් සතිය පවතිනවා. ඒක ටික වීර්යයට බරයි මේක ටික සමාධියට බරයි. ඒ වෙනස අරකින් පස්සේ මේක මේකෙන් පස්සේ අරක දෙක ගලපනවා. එහෙම කරගෙන යනකොට මේක ටිකක් සජීවී වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පික්චර් එක රෙසලූෂන් එක වැඩි කරනවා කියලා කියන්නේ. හොඳ ක්‍රිස්ටල් ක්ලියර් හොඳට ෆොටෝ ගන්නකොට තියෙනවා නම් කුංජි කෙරුවා ලොක් කරුවත් හොඳට මාජින්ස් පේනවා. ඒ වගේ දැන් තියෙන්නේ හම්බ වෙච්ච එකේ ඒක සතුටින් වැඩි කරන්න. වැඩි කරන්න නම් විස්තර හොයන්න. ඒකට මේ හඳාපයින්. අතුරට යන්න. ඉතින් ඒ තොරතුරු පිළිබඳව මේ කරන උනන්දු වැඩි කර දීම තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඉස්සරහ නිකන් සාමාන්‍ය කියලා අසුරු කරනවා. අසුරු කරලා ඒක තවදුරටත් විස්තරාත්මකව හොයලා බලන්න උපකරණ අවුතු ටිකක්. දැනුමක ඇතුමක මොනවාද ක්‍රමසාවිදි ටිකක් දුන්නාට පස්සේ යෝගාචර ඔක්කොම ක්‍රමසාවිදි හරියන්නේ නැහැ ඔක්කොම කරන පාවිච්චි කරන සමහරක් දිගේ ඇතුළට පයින්න. පැසට පස්සේ භාවනා වෙනස්. එනිසා ඒ විදිහට විස්තර බැලීම, විචිතර බැලීම, පතුරු ගහලා බැලීම, බෙදා හදා බැලීම තමයි දැන් කරන්න තියෙන්නේ. හැබැයි පටන් ගන්නකොට බෙදා හදා බලන්න යන්න එපා. ඉස්සෙල්ලා යාළු කරගන්න. යාළු කරලා අත ළඟට ආවට පස්සේ තමයි පළවෙනි පියවර සාර්ථක වුණාට පස්සේ තමයි විස්තර කර බැලීම කරන්නේ. ප්‍රශ්නය ගල් ස්වාමීන් වහන්සේ භාවනා ජීවිතයේ දියුණුව සඳහා ආජීව ආත්මක සීලයේ හැසිරීමට උත්සාහ කරමි. රැකියා ස්ථානයේ නිසා සමාජීය කටයුතු වලදී සම්ප්‍රදායෙන් වැළකීමේ තාසිරිය සුබයත් සුබෝදෑසනක් වැඩි ප්‍රාර්ථනාවක් සහ කෙනෙකුගේ සුදු විසීම් සම්ප්‍රප්ලාප ගණයට වැටීද සම්ප්‍රප්ලාප යන්නේ නිර්වචනයේ කුමක්ද යන ආදා දෙමින් කවුරු වෙදින්දා සිටින මේ අසර මයිකේ කතා කරනකොට පිටිපස්සට ඇහෙනවද ප්‍රශ්න මේ ප්‍රශ්න කියනකොට එතකොට සම්පප් මේ සම්පප්පලාප කියලා කියන්නේ හිස් වචන මේ කාටද කියලා තොල්ලු කියමු කියන්නේ වාචාලකම කියලා කියන්නේ ඔය කතා කරගන්නේ ඒක නැත්තම් වචනයක් අපි කතා කරන්නේ හොඳට මතක තියාගන්න වචන කතාව සිදු සත්තුගානේ මිනිස්සු බව පමණයි ඒ නිසා මිනිස්සු ගොඩාක් අකුසල කර්ම කරගන්නවා මේක ලොකු දක්ෂකමක් මේ පරිණාමය හම්බෙච්ච උත්කෘෂ්ඨ ඵලයක් සංඥා පිළිබඳ විශේෂත්වතා මේක විතන උඟ දෙනෙක් අපායට මේ සියුම් උපකරණ පාවිච්චි කරන්න ගන්නෑ මේ තියෙනවට පාවිච්චි කරන නිසා අපායට කියලා බැලුවොත් මම දැන් ධන සංගණනේ ගත්තොත් සිත 80ට වැඩි අපායට කියලා තියෙන්නේ කායික දුස්චර්චන නිසා හෝ මානසික දුස්චර්චන සඳහා නෙවෙයි වාචික දුස්චර්චන නිසා තිරසනුන්ට ඒක එච්චර ප්‍රශ්නයක් නෑ මොකද තියෙන්නේ සීමිත ශබ්දතෝ කියන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ නමුත් මේක නෙවෙයි ඇත්ත මේ සංඥා මේ සුවිශේෂත්වය නිසා අපිට නිවනට යන්න පුළුවන් තරමට මේක පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි බුදු දහම අපට දෙන්න හදන්නේ. ඒ නිසා බෝධිසත්ව සූත්‍රයේ සම්පූර්ණ සඳහන් කරලා තියෙනවා. සත්‍යතෝ තේතෝ අර්ථ සංහිතෝ පියතෝ කියලා කාරණා හතරක් කල්පනා කරන්න. තමයි කතා කරන දේ සත්‍ය වෙන්න. එන මම දන්න දේ. තේතෝ ඒක පුම්බන් ගන්නවා. විචිතානේ කියලා. අත්තතු ඒක අහන මනුස්සයෙක්ගෙන් ප්‍රෝධනයක් තියෙනවා. අපි දකින ඔක්කොම කාට හරි කිය කිය ඉන්න ඕන ගමන් නැහැ. බැඳීමකුත් නැහැ. අර්ථයක් තියෙනවා. ඒ වගේම මේ අර්ථය දෙනුනත් එයාට ප්‍රිය වෙන්නත් ඕනේ. මම මේ කියන මම ඒ පුදුලට ප්‍රිය වෙනවා. මම මේ කියන මාතෘකාවට ප්‍රිය වෙනවා. ඒ වගේම එයා දැනගන්න මේක ඇහිල්ලේ මට අර්ථය සිද්ධ වෙනවා කියලා. එහෙම නැතුව වක් කරන්න හදන හැම දෙයක්ම එක්ක බොරුවට, එක්ක කේලමට, එක්ක හිස් වචනයට වැටෙනවා. ඒ කරලා සර්වචනසේ නම් කරන සර්වචනසේ කතා කරන වචන අත් සත්‍යතෝ තේතතෝ අත් සංහිතෝ පියතෝ ඒ තොඳරම දන්න මේ මනුස්සයාට මම ප්‍රියයි මම මේ කියන කතාවේ මනුස්සයාට ප්‍රෝජනයක් වෙනවා මේ කියන එක ඇත්ත වෙච්ච සිද්ධියක් ඇත්ත විදිහටමයි කියන්නේ ඒ බුදුහාම කියන මේ මනුස්සයා මේක අල්ලගන්න මෝඩ් එකේ ඉන්නවද නැද්ද කියලා මම පොඩ්ඩක් කාලය සලකලා බලනවා එයාගේ පසුබිමේ මම මේ කියන දේ ගන්න එයාගේ මූඩ් එක කියලා කියන්නේ පසුබිම තියනවාද කියලා දන්නවනම් හරි. ජීව කතා කරන්න අපි කොච්චර වගකීමකින් හිමීට කතා කරන්න ඕනද වෙන දේ දකින්න. ඒ කියන්නේ ජනමාධ්‍ය යුගයේ විනාශය. උදේ ඉඳලා හැන්ද වෙනකම් වක් කරනවා අපට. අපි දැනගන්න කැමති වෙනවද නැතුනත් ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. අපි නිතරම රේඩියෝ එක නිකන් ඔය නිකන් ආබේට හැමෙසම ඔය දාලා තියෙනවා. ටීවී එකක් දාලා දෙනවා. හන්දියට ගියාම විශාල ටීවී දාලා තියෙනවා. ප්ලේන් එකේ ඉඳගත්තාම හොම්බේ දෙන්න එකක් තියෙනවා. හැම තැනම දාලා දෙනවා. ඉතින් නිකන් දෙනින්ද අපිට නිකන් නේ නිකන් කත්පත්. හැම එකකින්ම පුදුමාකාර කෙලස් තොලියක් ගන්න. මේ වචනේ කතා කරන්නේ ඉතිහාසය. දෘශ්‍ය සාහිත්‍ය දෙකටම අපි අහුවෙලා තියෙනවා. ඒ නිසා අද කෙනෙකුට ඕන වුණත් බේස්ලයින් බැලතනක් තියෙනවා. යනවාදී ඒ තරම්ම බූවල්ෙක් වඩපත් වෙලා තියෙනවා. එයා Taman තේරුම් ගන්න ඕන පුළුවන් තරම් විවේකයක් හම්බෙච්චාම පැත්තකට ලඟින් ආමර්තනා හෝති සහාය මැජේ කමනේ නිසින්නේ තානේ නිපජ්ජාය අනබිචිතං සීරිකම් පෙකමානෝ ඒකෝචරේ ගඟ විසානකම් සිරගත් එක්ක හිතියොත් ආමන්ත්‍රණයන ඉඳගෙන ඉන්න කොටක් වෙනවා ඇවිදින කොටක් වෙනවා බුදියාණන් කොටත් වෙනවා. ඊටගෙන ඉන්න කොටත් වෙනවා. ඒ නිසා මේ ආමන්ත්‍රණ කියලා කියන්නේ කොකු. අර මචං ආමුදේ නාන්න. ඔච්චරනේ ඉතින් ආමන්ත්‍රණ කියන්නේ වෙන මොකද? නමුත් මට යන්න බයයි මට ගියොත් අම්මා තලා වීමට. එනිසා ආමන්ත්‍රණ නොයෙන්ද කරන්න තියෙන්නේ අනබිජ්ජිතං සේරිතං පෙක්කමානකලට එක ගැටෙන්න ඕනෙත් නෑ මට කතා කරන්න එපා කියලා කියන්න ඕනකට බෑ. ස්වෛරී භාවය ප්‍රාර්ථනා කරලා කංග වේනගේ තනියඟ වගේ ඒකෝ ජඩේ ගග්ග විසාන කප්පෝ තඤ්ඤාලිය වගේ තඤ්ඤංගා තඤ්ඤා කියන්නේ මහතංග නම් තඤ්ඤාලිය වගේ කම වෙනගේ තඤ්ඤාලිය වගේ තනි වෙන්නේ කියන්නේ සසනකක් එක ඉන්න උනොත් එනයි කිය හොදල කර ගන්න දෙයක් නැහැ ඉතින් නම් මේ සබහාශීලීකමට අපි කියන්නේ ආහද්දී නෑ යසස කියලා දුරන්සේ හරි යසසට පින් ඇති කෙනෙක් නමුත් ප්‍රාර්ථනා කරලා තියෙනවා මට අයස වේවා සෙනග ඇසුරෙන් මට පැත්තකට වෙන්න දෙනවා. සමසරවචන්සේ කාලසටහන කඩාගෙන තියෙන මෙහෙමයි උදේපරේ පාත්‍රය යනම ගමට බයිනවා. එතකොට සෙනග හම් වෙනවා, සූපත් වේවා කියනවා, බද්ධාන බෙදෙනවා, ඉවරයි. පාත්‍රය වෙනුනට පස්සේ කැලියට යනවා. අය හෙට උදේ වෙනකන් පැත්තකට ඉන්නවා. නිසා සම්පූර්ණ 100 100ක් ආයසම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ වෙලාවක් තියෙනවා බුද්ධ කෘත්‍යයක් තියෙනවා ඒක කරනවා ඒ කරන්නේ බට්ටික දෙන කෙනාට ස්තුති කියනවා. එතකොට තමයි තොටේ දේවල් දකින්නවා. ඇත්තු අස්සු සීනාවල් දකින්නවා. නානා ප්‍රදේවල් දකින්නවා. මේක මහා කර්මාට දාලා ගිහිල්ලා මහා ප්‍රඥාවට මොකද කරන්නේ? කැලේට යනවා. ඒ නිසා ඒක ඔය මේ පොරොප්පදාලා ඉර කරලා කරන්න බෑ. ජීවන රටාවෙම හදා ගන්න ඕනේ. අපි මේ බුදුමෙදි තමයි මට උගාක්ම ඒ ස්වාමීන් වහන්සේ බණ කිනෝට සඳහන් කරේ සම්පප්පලාප කියලා කියන්නේ කර්මපතයක්. අපායට ගෙන යන පුළුවන් සතෙක් මරනවා හා සමානයි. සතෙක් මරනකොට අපායට යනවා. අපි ඒක හොඳට දන්නවනේ සතන් මරනවා පේනවා, දඟලනවා පේනක හොඳට පේනවා. නමුත් මේ කචකචේ අපාගාමී නැත්නම් කර්මපතයක් බව දන්නේ නැහැ අපි. අපි හිතන්නේ ඒක සමානයි කියලා. ඒ නිසා ওই නිකන් අපරාධ කතා කරනවා. ඉතින් එහෙම ඒ කියන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒකට මෙන්නව කතා කියනවා චිත්‍රපටි බලනවා පත්තර බලනවා තීරම වැටෙනවා. අහුවෙන් නැවතේ මං යනකොට පණිදාරාමේ කුණු බාල්දිය මෙච්චර පොත් නව කතා පොත් පුරෝ. යෝගාචරයේ ඉඳලා එනකොට කම්මැලිකමට කියවන්න ගෙනාවා. ඒක තිබුණා ගර්ජ් කරන කොට. සසියාවිස පොඳම චින්තකයන මම ඒක අරගත්ත අර කුණු කන්දලෙන් මං අරගෙන පොතේ ලියුව පණ්ඩිතාරාමයේ කුණු බාරයෙන් කන්නාලාතියි. තාමම තියාගෙන ඒ නිසා අපි කොච්චර භවනා කරත් මොරෝද මඩිදමිලක් ඒ ඒ ප්‍රථම වාචා හදාගත්තේ නැත්තම්. මේ බරපතලකම නිසාමයි සර්වචනන්දේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ ඉස්සලාම තියෙන සම්මා වාචා. ඊගාට සම්මා කම්මන්ත ඊගාට සම්මා ආජීව. ඉතින් ඒකෙන්ම පේනවා තමයි භාවනා ජීවුන වෙනම නම් තමයි මේ කතා වැඩිකම නිසා ඇති වෙන මේ අපේ කියන්නේ වෙහෙස උද්දන්න බින්දලා දැම්මා. ඒ ධර්ම කතාවකින් නම් යම් කිසි ප්‍රමාණයකට අපිට ධර්ම සාකච්ඡා කරනකොට යම් කිසි ප්‍රමාණයකට සතුට වෙන්න පුළුවන්. නමුත් අර කියන විදිහට good morning කියන්නේ good evening කියන්නේ කියන එකත් නරක දෙයක් නෙවෙයි. නමුත් මේ වගේ දේවල් වලට කොච්චර විහිදම් කරනවද කියලා බලද්දී උදින් දහනකම වීඩියෝ එක කතා කරන කට්ටිය බොහොම ලස්සන කතා කරනවා පේනවනේ. හොඳම ලස්සන හොඳම කටහඬවා තියෙන කට්ටිය ආලවට්ටම් දාගෙන කතා කරනවා දෙන්නට. ඉතින් අපිත් ඉතින් නිකන් ඉන්නට ආගෙන ඉන්නේ. සීමාවක් නැහැ මොදෝද මඩේ මිලක් තියෙනවා. මේකයි බුදුහාමුදුරුවෝ කැලේකට රින්ගමන් කියලා මොකද කොච්චර කතා කරත් කස් කතා කරන්නේ. කොච්චර කතා කරත් ගල් කතා කරන්නේ නැහැ. එදා ගැලේකට ගියාට පස්සේ අපි අපි වාචාල වුණත් අපිට ප්‍රතිඋත්තර දෙන්න කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ රීලා වූ කැංගරු දුන් කතා කරන්නේ නැහැ. උන්ලකට ගිහිල්ලා බොහොම ආදරෙන් ප්‍රේමයෙන් දයාවෙන් කතා කරනවා නේද? ඉතින් එකයි පන්තිලෝ කරන්නේ. අපේ කෙනෙක් ළඟට යන්න ඉස්සර වෙලා ළඟට යනකොට බයයි දැන් කොයි පැත්තෙන් කොක්කට එන්නේ යෝගාවචර වෙලා යෝගාචර නොවන තැනක අපි මෙතෙක් කල් කොයිද හිටියේ මොකද්ද මේ ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද ජනමාධ්‍ය කියන්නේ මොකද්ද යටිදල පහසුකම් කියන්නේ මොකක්ද අධ්‍යාපන ආධ්‍යාත්මික දියුණුව කියන්නේ? මේකමද ඕගම හිතලා අපි පොඩියෝ කොහෙද යොමු කරන් කියලා හිතන්නේ. අපේ දෙවෙනි પરම්පරාව කොතෙන්ද යොමු කරවන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අපි හිතන හීනේ හරි කියලා පොඩියෝ හිතන ජීවම වාසේ උන්ට මොකද වෙන්නේ කියලා හිතන්න. අපි මොකක්ද මේ පැත්තට පිටලා තියෙන ආදර්ශය කියලා පොඩ්ඩක් බලන්න. අපි හැමලේ තාත්තලා මොකට වුණාට ඊට වැඩි ලොකු ආදර්ශයක් අපිට පිටලා තියෙනවා. උන්දල වැඩි ඇලි ගලි වාසියට ආවේ නැහැ. උන්දල අපේ වැඩ ටික කරගන්න දීලා උන්දලට තියෙන හේනේ කුබුරු වැඩ. දැන් අපි නැහනේ අපිත් ඒක ගහගෙන අපේ දරුවන්ටත් ඒක ගහගෙන ඒක තමයි ලොකම දේ කියලා හිතාගෙන ඉදිරියට යනකොට මේ වචනේ චීතන අකුසල කර්ම ඒ වගේම තමයි නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සුතුමේද. යහුන් කන්දේ. ඒ නිසා යහුන් කන්දේ දෙන්නේ මෙහෙමයි. සම්පප්පල වශයෙන් දුරුකඩ යුතුයි මෙහෙමයි කියන එකට දෙවන්නේ සම්බන්ධ කරගන්න එපා. තමන්ගේ අර්ථ සිද්ධිය සලකන, තමන්ගේ හිතසෝ සලකන තමන් තීරුම් ගන්න ඕනේ. මේ දේ ලං කරගන්න ධර්මයේ එහෙම නැත්නම් බුද්ධජනසේ දෙන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සම්බන්ධ කතා ලං කරගන්න. ඒ මාර්ගයෙන් අනිත් අනවශ්‍ය කතා එකසැර කරන්න යන්න එපා. ටික ටික ටික ටික අයින් කරන්න. ඒක මේ ගොඩාක් කල්යන වැඩක්. උගා කල්යන වැඩක්. මේ තරම්ම අපි මේ වාචාලයි. මේ තරම්ම අපි විශේෂයෙන්ම මහායාන බුද්ධ ධර්ම කියනවා තේරවාද බුද්ධ ධර්ම හැම කෙනාම වාචාලයි. අතියට වැඩි කතා. එහෙම නොවිච්ච ගමන් ඉතින් කොම් වෙනවා කියනවා. නම් ප්‍රශ්න කියලා අපිමත් ඒකටම අහු වෙන නිසා ටික ටික ටික ටික අයිකන් එක තමයි කරන්නේ.